කුණු පාදයට ලාවට දැනින. තවදුරටත් අවධානය යොමු කළ විට වම් පාදයේ විලුඹ ප්‍රදේශයේ ප්‍රථමයෙන් තදවීම දැනෙන අතර ඒ සැනින්ම ඇඟිලි පොළවට තදවන අයුරු දැනින. එය එලෙසම දකුණු කකුලේද දැනෙන්නට විය. මෙහිදී අරමුණ වෙත සිහිය පැවතින. තවදුරටත් සක්මන් කරන විට පාදය ඔසවනවා ඔසවන විට එය ඔන්චිල්ලාවක් මෙන් පැද්දෙන බවත් ආ බිම තබන විට පොළවේ තද බව දැනින. එය පාද දෙකෙහිම සමාන ලෙස දැනුනි. මෙම චලන ගතිය සම්පූර්ණ වම් පැත්තේද දකුණු පැත්තේද දැනෙන්නට විය. සක්මනේදී හැරෙන විට සක්මන සක්මනි සක්මනේදී හැරෙන විට සක්මණින් ඉවත් වී ශරීරයට අවධානය යොමු වේ. නැවත සක්මනට යොමු වේ. මෙසේ සක්මන් කරන ලද්දේ ශාලයේ වුවත් එහි පැවති භාණ්ඩ ගැන අවධානය ඇති නොවිය. අඬවල් හඳුනා ගැනීමක් ඇති වුවත් ඒ සැනින්ම සක්මන වෙත අවධානය ඇතිවිය. ඉන්පසු එහි තිබූ අසුනක වාඩි වී පර්යංක භාවනාව කළෙමි. ඉරියව්වට අවධානය යොමු කළෙමි. එවිට දෑතෙහි ඇඟිලිවල ඊතා වේගවත් චලන ගතියක් දැනින. මෙය විදුලු කෙටීමක් මෙන් ඊතා වේගවත්ව මාරුවෙන් මාරුවට සිදුවිය. නැවත ශරීරයේ වේවත අවධානය යොමු කළෙමි. එවිට නාසයේ ඊතා තදින් හුස්ම පිටවී යාමක් දැනින. දකුණු නාසයේ ඇතුළ ඊතාම රස්ණය ගතියකින් හුස්ම පිටවී යාමක් දැනින. හුස්ම ඇතුල් ඇතුල් වීම ඊතා සිසිල්ව හිමින් ඇදී යෑමක් මෙන් දැනෙන්නට විය. නැවත ශරීරයේ වෙත අවධානය යොමු විය. මුහුණේ වම් පැත්තේ කූඹියන්නක් වැනි වේගවත් ගතියක් දැනෙන්නට විය. එය මද වේලාවක් තිබිනි. ඉන්පසු ශරීරයට අවධානය ඇති විය. එහිදී දෑත් සම්පූර්ණයෙන්ම නොදැනී ගිය බවක් දැනින. එවිට දෑස් විවෘත කර බැලීමට සිත් වී දැස ඇරින ගරු ස්වාමින් වහන්ස මා ආනාපාන සතිය නොවඩන ලද අයෙක්මි මා භාවනාව ලෙස පුහුණු කර තිබෙන්නේ ශරීරයට අවධානය යොමු කිරීමත් සක්මන් කිරීම හා ජීවිතයේ දෛනික වැඩවලදී සතිය පැවැත්වීමත්ය මෙහි ඇති අඩුපාඩුකම් නිවැරදි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා මේක ඇර ඉස්සර එකෙක් වගේ තොරතුරු අහුලා ගැනීමේ දක්ෂකම තියෙනවා එනිසා ආනපනී කියලා නැතුයි කියලා ප්‍රශ්නයක් නැහැ. සක්මන් කරනකොට තොරතුරු වල පේන හොඳටම කකුල උස්සනකොට කොහොමද වැටෙන හැටි කියනවා. යවනකොට වැටෙන හැටි, තබනකොට වැටෙන හැටි. ඔතනින් ගියාම ඉඳගෙන ඉන්නකොට ඇස් දැනෙන්නේ නැහැ කියනවා. අවට තියෙන බඩු වැටෙන්නේ නැහැ කියලා කියනවා. සද්දවල අර්ථේ නැහැයි කියලා කියනවා. දැන් අපි දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයට හිත පුරුදු කරනවා. අපි ඉස්සලා කරන්නේ අරමුණක් අල්ලගෙන අරමුණ හුත්තට අවබෝධ කරගෙන දන්න දේ තහවුරු කරගන්න. දන්න දේ තහවුරු කරපු ගමන් නොදන්න දේට හිත යන එක තමයි අපේ හිතේ තියෙන මැජික් එක. දන්න දේ දන්නේ නැත්නම් නොදන්න දේට හිත යන්නේ නැහැ. ගියාට තේරුමක් නැහැ. සංසන්දනාත්මකව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් තේරෙන්නේ දන්න දේ මොකක් හරි එකක් කරලා ආනපානේ හරි ඉඳගෙන ඉන්න එක හරි සක්මන හරි ඒක හොඳටම බලන්න ඕනේ. බලනකොට පේනවා මේ මේ ධක්මං කරනකොට වටපිට තියෙන බඩු නොදැරෙන බව. සක්මන් කරනකොට සද්දවල තියෙන අර්ථ නොවැටහෙන බව. සක්මන් කරනකොට නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඇස් නැති බව. මේක වැටහෙනකොට මේක গুপ্ত දෙයක්ද? මේක භාවනාවට බාධාවත්ද? සතිය දුර්ලකමක්ද? නැත්නම් මේකද සතිය කියන්නේ කියන එක අවබෝධ කරලා දෙන එක තමයි කපටාන් සුද්ධ කරන කරන්නේ. ඒකට කියන්නේ දන්න දෙයට සාපේක්ෂව තමයි අපි නොදන්න ගොඩාක් මේ ලෝකේ තියෙනවා. දන්න දෙයට හරියට ටෝච් එක ගහලා බලන්න බලනකොට පේන්නේ දන්න දෙයට වැඩිය නොදන්න දේ. එතකොට අපේ හිත මේ දන්නා දේ සිට නොදන්න දෙයට යන ගමනේ තමයි පෞරුෂත්වයේ තියෙන්නේ. එතන තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධා මෝරනවා කියන්නේ ඒකට. ඒක තමයි සතිය තීව්‍ර වෙනවයි කියන්නේ. එතකොට තමයි පුද්ගලයාට ආත්ම ශක්තියක් එන්නේ. දන්න දේ හරියට දන්නකොට තේරෙනවා නොදන්න දේ කොච්චර තියෙනවද කියලා. කවදා හරි හිතනද දන්න දෙයට වැඩිය සත්‍ය දේ තියෙන්නේ නොදන්න දේ තුල එන්නේ ඒකට හිත දන්න දේසිත ඉඳලා නොදන්න දෙයට ගියාට පස්සේ හිතේ බයක් නැත්නම් මේකට බුද්ධ අනුසුති කියලා බුද්ධ බුද්ධ ශ්‍රද්ධාව කියලා අපි කියනවා. දන්න දෙයට සාපේක්ෂව බය නැතුව නොදන්න දෙයට ගියාට පස්සේ ඒකට එළඹිලා ගිහිල්ලා බලන්න පුළුවන් ගතියට අපි කියනවා ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව කියලා. ඒකට තමයි සංඝ ගුණය කියන්නේ. නොදන්න දෙයට කිසි බයක් නැහැ. එහෙම නැත්නම් අනුතුරු වෙනකොට බයයි. එහෙම නැත්නම් මැරෙන්න බයයි. එහෙම නැත්නම් කරුවලට බයයි. ඉතින් මේ මනුස්සයා පිළිත් නූල් ගැට ගහ ගන්නවා තේඩාවක් විතර වගේ. යණ යන තැන ටෝච් දෙකක් අතට ගන්නවා. යණ යන තැන මේ බල්ලෝ දෙන්නේ කරේ හරය යනවා. මොර කාවල හරි දාගෙන යනවා. ඒ කියන්නේ මේ මනුස්සයාට කිසිම විශ්වාසයක් නැහැ මේ ලෝකේ. ඒ මොකද නොදන්න දේ පිළිබඳව පෞරුෂත්වයක් නැහැ. අදිමොක්කයක් නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. බුද්ධ ධම්ම සංඝ නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ලෝකේ දැන් ලංකාව වගේ රටක 15කට 20 මුළු ආර්ථිකය වියදම් කරන ආරස්සාවට. වියදම් කරන හැම බුලට් එකකටම තුවක්කුවට දාන හැම බුලට් එකකටම හොඳ ආහාර වේලක් ගන්න පුළුවන්. යුද්ධ පුහුණුවකට කොච්චරට මේ වෙලාවේ යුද බුලට් පත්තු කරනවද කියලා ගන්නවද අපිට ඒක බෑ කියන්න බෑ මොකද අපිට ආරස්සාවක් ඕනේ ඔත් ඔය ආරස්සාවයි ධර්ම ආරස්සාවයි කියන දෙකේ බුදුජානනාංශේ සඳහන් කරනවා සත්‍යමත් පුද්ගලයාට ආරක්ක සවච්චුපට්ඨානා කියලා කොයි වෙලාවෙත් ආරස්සාව ඉන්නේ මේ මිනිස්සයා දන්නවා මේ නොදන්න දේ අපිට ගහන්න ඉන්නේ මුස්ලිම් මිනිස්සයාද Hindu මිනිස්සයාද කතෝලික මිනිස්සයාද කොයි රටද කියන එක හොඳට භාවනා කරනකොට තේරෙනවා. ඉතින් මමත් මෙතෙක් කල් හිටියා අනුන්ට ගහපේ කියලා. ඉතින් මට ගහන්න තු පුළුවන් නැහැ. ඉතින් උකට බුලට් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඇන්ටි මිසයිල් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ආන්න මේ නොදන්න දෙයට දන්න මිනිහා නැත්නම් දොතන්ද මේට අවදි වෙච්ච මිනිහා තමයි ශාසනය රකින්නේ. අපි කරන්නේ පිරිත් නූල් ගැට ගහ ගන්න හදනවා නොදන්න දෙයට අරසාව දෙන්නේ. එතන කඩප්පුලිකන් දවස පුරා කරලා ආශිර්වාද ගන්න ගන්න හදන බෝධි පූජා තියා. තරවෙතෙන්නේ නැහැ. ධර්මෙම රැවටිල්ලක් නැහැ. ඒ නිසා ඒ අය නාට ආගම තිබිච්චාවයි. ඒ යක ඒ ආගමේ කතෝලික ආගමේ මුස්ලිම් ආගමේ බුද්ධ ආගමේ කිසි වෙනසක් නැහැ. ඔන්න ඔය බයගුල්ලෝ බයගුල්ලන්ට පිළිතුල් ගැට ගන්න තමයි මේ පන්සල් තියෙන්නේ. මේ හාමුදුරු රේදී. ඉතින් ඒක තියෙන්නේ බය. බර ගන්න භාවනා කරන්නේ මෙතන ඉන්න බර ගන්නකටත් මොය කියන අරසාව ඕනේ නැහැ. ඒගොල්ලන්ට ආහඳු කෙනෙක් කුලියට අරගෙන වරු තුනක් පිළිච්චියපු ගමන් හරි. මේ අරසාව දන්න මනුස්සයර තියෙනවා. දන්න දෙයට කොයි වෙලාවක හරි මම හුස්ම ගන්නකොට මගේ නාසයේ මෙන්න මෙතන උණුසුමක් දැනෙනවා. හුස්ම පිට කරනකොට මෙන්න මේක දැනෙනවා කියලා දන්න දේ හරියට දන්නවනම් තේනවා. ආස්වාසය ඉවර වෙනකොට නොදන්න තැනකට වැටෙන්නේ. ප්‍රස්වාසය ඉවර වෙනකොට නොදන්න තැනකට වැටෙන්නේ. මේක බීචිකාවක් නෙවෙයි. මේකට යණ්ඩයි දන්න දේ අල්ලන්නේ. දන්න දේ දැනගත්ත ගමන් හිමීට නොදන්න දේට යනවා. අන්තිමට ගියාම හොඳට පේනවා මේ ඉස්සරහ තියෙන බඩුව මට පෙනිලා නැහැ. ඒ වෙලාවේ කවුද කැහලා තියෙනවා මට ඇහිලා නැහැ. ඒ වෙලාවේ කකුල් තිබිලා තියෙනවා මට දැනිලා නැහැ. එතකොට ඒ වෙලාව ඇත්තටම තිබුණාද නැද්ද? තිබුණා නම් මට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්න eBay. මම පස්සේ පේනවා කැලී ටික තිබිලා තියෙනවා. ඒක නිකන් හෙලෝග්‍රැෆික් චිත්‍රයක් වගේ. ඔක්කො හතර පැත්තෙන් ආලෝකය දාපුවා මැද රූපයක්ම වෙනවා. නෝ තාලෝකේ ඔෆ් කරවට පස්සේ රූපේ නැහැ. එතකොට මේ රූපය ඇත්තටම තියෙනවද නැද්ද? මේකට තමයි සරුවචනාංශේ අනිත්‍ය භාවය, තුච්ඡ භාවය, අනාත්ම භාවය කියලා කිව්වේ. ඒ නිසා දන්න දේවත් හරියට කියන්න බැරි කෙනාට ඔය නොදන්න දෙයට ය아가න්න බෑ. දුන්නන්න දෙයට ගිහිල්ලා තියෙන මේ ස්වභාවය ඔක්කොම ඒකට බයයි. උන් ඔය බයටයි කෙලස් කියලා කියන්නේ. නොදන්න දෙයට යන්න තියෙන බයට කෙලස් කියලා කියනවා. සරුවචනසේ කෙලස් කියන්නේ බයට. ඉතින් ඒ බය අපි පෙන්නන්නේ මරණ බය වශයෙන් තමයි ප්‍රධාන වශයෙන්. ඉතින් ලෙඩ වෙනවට තියෙන බය, කරවල වෙනවට තියෙන බය, රෑ වෙනවට තියෙන බය. ඉතින් මේ බය කියලා කියන්නේ අපි ඒවට කොච්චර ඩයිනමෝ ගෙනල්ලා ලයිට් දාගෙන හිටියත් ඔය බයත් එක්ක මැරෙනවා නම් ඉතින් ඒකට අදාළ දුක් ගෙවනවා. ඉතින් අපිට පුළුවන් ඉන්නේ ආනාපාන කරන වෙලාවේ, සක්මන් කරන වෙලාවේ මේක නම් ආනාපාන කරලා නැහැ. ඉඳගෙන ඉන්න වෙලාවේදී මම ඉඳගෙන ඉන්න බව දැනෙන්නේ මොකෙන්ද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද? අස්පනා අපිට දන්නේ මොකද්ද කියලා දවසට පොඩි වෙලාවක් අරගන්න. ඒක දැනගන්නකොට අනිවාර්යයෙන්ම පෙනේ ඕනම තැනක පහනක් පත්තු කරලා බලන්න පහනේ මුල අන්ධකාරයක් තියෙනවා. පහන කියන්නේ ආලෝක ප්‍රභාවයක් වුණාට එයා තමන්ගේ කකුල් දෙක මුලට අන්ධකාරයක් තියෙනවා. කවදද අපි පහන දැක්කේ දැක්ක මේ දෙකල් අන්ධකාරය දැකලා නැහැ. පහන් ආලෝකය කියලා කියන්නේ තමන් මුලට අන්ධකාරයක් ඇති කරගන්න දෙයක්. ඉතින් කවදා හරි දැක්කොත් හැම පහනක් කියන්නේම අන්ධකාරයක් කියලා. ඉතින් අන්ධකාරය නැතුව බෑ පහනක්පත් වෙන්න. එහෙම නැති එකයි දෙයයි තියෙන සූර්යයා විතරයි. ඒක නිසා මේ දෙකම දකපු මනුස්සයා තියෙන ලොකුවට පහනපත් වෙනවා නම් පහනේ මුලට ලොකු අන්ධකාරයක් විහිදුවා ගන්නවා. කවදා හරි දැනගත්තොත් පහනකින් ආලෝකයකින් ඇති කරන්න වගේම අඳුරක් ඇති කරනවා කියන ආස්වාසි කියන එක පිරිමැදීමක් ඇති කරනවා වගේ මේක ගෙවෙන වෙලාවේ නොදැනීමක් ඇති කරනවා ප්‍රස්වාසයත් නොදැනීමක් ඇති කරනවා අන්නේ නොදැනීම වැටහෙන්න ගිය දවසේ තමයි මනසේ ඉස්සරහා පැත්තයි පස්සේ පැත්තයි උඩ පැත්තයි යට පැත්තයි නැත්නම් අපි කියන ඔය යටිහිත කියලා එකක් තියෙනවා. අපි බුද්ධ ධර්මයේ මෙහෙම එකක් සඳහන් කරන්නේ යටිහිත මොකද්ද කියලා තේරෙනවා. ලස්සනම දේ තමයි ඔය නොදැනීම අතින් අපි ඔක්කොම සමානයි. අපේ ගැටුම තියෙන්නේ ඥාන පරිමකම තියෙන්නේ හොඳ නරක තියෙන දැනෙන කොටසේ විතරයි. දන්න කොටස හැමදාම පංගු peeru. දන්නකොට හැමදාම මූල ධර්මවාදී. දන්නකොට හැම වෙලාවෙම මගේ කුට්ටි කඩා ගන්න හදනවා. නොදන්න දෙයට කියලා අහන්න බලන්න ඕන කෙනෙක්ගේ නොදන්න දේ තුල ඥාන පිරිමකම තියෙනවද කියලා. නොදන්න දේ කවදා හරි වයසට යනවද කියලා අහන්න. ඒ නොදැනීම තුල මුලක්ම දක්කගත් තියෙනවද අහන්න. ඒ මොන ලකුණක්වත් නැහැ. ආන්න ඒකට බයර තමයි කෙලස් කියලා කියන්නේ. කවදා හරි නොදැනීමට ගිය කෙනා දැනීමට සාපේක්ෂව නොදැනීම කියන්නේ ඉදිරිපත් කරන්න කමඨාන් වාර්තා ඉදිරිපත් කරන්න ගිය ගමන් එයා මුළු දවසම අවදිමත් වෙන්න උත්සාහ කරනවා. අපි මෙතෙක් කල මේකට බය තමයි තිබ්බේ. ඔය ඇලෙක්සැන්ඩර් කියන තරුණයා ලෝකේ දක්ෂම යුද බටහිර ලෝකේ යුද සෙන්පතියා වුණා නැත්නම් රාජ්‍ය නායකයා වුණා. එයාට දීපු තරගය මේ අභියෝගය තමයි ඉතාමත්ම හිතුවක්කාර අස්වැක් හිටියා බල සම්පන්නයි කීකරු කරන්න බෑ. නැගපු ගමන් අසාරෝකය බිම දාන. කියන දේ අහන්නේ. මෙයා බලාගෙන හිටියා බලාන ඉඳලා අස්වැයා ගත්තා මෙයා දැක්ක අස්වැය තමන්ගේ හේවණල්ලට බයයි කියලා. ඒ නිසා කවදාකවත් බටහිර දිහාවට අස්වැය එලවන්න හොඳ නෑ. එලවන්න ඕනේ සූර්යයා ඉන්න දිහාවට කියලා මෙයාගේ බටහිරට ගෙනියලා එළවෙව පුළුවන් තරම් අශ්වය පෙරදිගට බලාන හිට මිනිස්සු අඳුම්බන්ද වුණා මේ අශ්වය පාලනය කරේ කොහොමද අශ්වයට තමන්ගේ හේවණල්ල පේන්නේ නැති වෙන්න අරගෙන ගියා ඊට පස්සේ මුළු ලෝකෙම මෙයාගේ නායකත්වය බාරගත්තා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉඳලා මේ ඉන්දියාවේ උඩ කෙළවරට යනකම් ගහගෙන ගහගෙන ගහගෙන ගහන ආවා ඒ තරම් බලවත් රාජ්‍ය නායකයෙක් වුණා මේ අශ්වයා බල දිනුවේ ශක්තියෙන් නෙවෙයි යස එවනල්ලට බයයි. එවනල්ල දැක්ක ගමන් පසපැත්ත උඩ දානවා අසාරෝක බිම දානවා. අපි මේ බුද්ධාංගකාරයත් එවනල්ලට බයයි. ආස්වාසිය දකින්න බය කැමැති නමුත් ආස්වාසිය ගෙවෙනවා දකින්න බයයි. ප්‍රසවාසය දකින්න කැමැති ප්‍රසවාසය ගෙවෙනවා දකින්න බයයි. මේ බලාගෙන ඉන්නකොට පාට නොදැනියාවක් එනවා. එතකොට බයයි. මොකද පාට ගැසිලා අවදි වෙනකොට හිතනවා එක්ක සතිය කැඩිලා, එක්ක සමාධිය කැඩිලා, එක්ක නැත්තම් මට භූතෙක් ගැහුවා. එහෙම නැත්නම් කවුරුන්ට හුණියම් කරලා තියෙන්නේ. මොනවා හරි කරලා අර නොදැනුවත්කමට බය මිනිස්සයා ඇලෙක්සැන්ඩර් යන්නේ ඉස්සලා රස්සය වගේ හරි ශක්තිමත් සතෙක්. මෙන්න මේ නොදැනුවත්කමට අර මේ අවදි වෙලා නොදැනුවත්කමට සාදර වෙලා නොදැනුවත්කම දැක ගන්නාසුළු එක වැරදි වචනේ කියන එක නොදැනීම දැනගන්නාසුළු භාවනා කරන මනුස්සයාට හැම කරදරයකදීම පේනවා එතන පොඩි මල් පැන්නුමක් තියෙනවා. එතන පොඩි ඉරි පැන්නුමක් තියෙනවා. එතන ලෙසායමක් තියෙනවා. ආනෝ ලෙසායමට හිත දාපු ගමන් තේනවා ලෝකයා කොච්චර බියසුළු සත්‍යයක්ද කියලා. තමත් කොච්චර බියසුළු සත්‍යයක්ද කියලා. එනම් කොහි මට බුද්ධ ආරසා, කොහි මට බුද්ධ ශ්‍රද්ධාවක්, කොහොමද ධර්ම ශ්‍රද්ධාවක්, කොහි මට සංඝ ශ්‍රද්ධාවක් කියලා හිතෙනවා. එතකොට ශ්‍රද්ධාව සත්පුරුෂයාගේ යෝනිසෝමනස්කාරේ නියම දෘෂ්ටි ඇති කෙනාට තේරෙනවා භාවනා කරනකොට මේ පේන දේ බලන්න හැබැයි පේන දේ බලනකොට අන්ධ බින්දුව පෙන්නනවා අන්ධ බින්දුව කියන එක මම දන්නේ දන්නවද කියලා ඇහැට තියෙනවා ඇයි ස්නායු ඇවිල්ලා වදින තැනට මොන ඡායාවක් නැත්නම් ඒක පේන්නේ නැහැ බලනකොට අපි බලන්නේ චිත්‍රය කැලලක් පේන්නේ අපිට කොයි වෙලාවෙත්. නමුත් ඒක නැති වෙන විදිහ තමයි ඇහැ හොල්ල හොල්ල බලන්නේ අපි. අපිට ඒක දැන තියා බලන්න ඉන්න බෑ ඒකට අන්ධ බින්දුව වෙන්න පටන් ගන්නවා ඒ වගේ තමයි යෝග විද්‍යාඥයන්ට හම්බෙලා තියෙන බ්ලැක් හෝල් කියලා එකක් ඒක දැකපු ගමන් භෞතික විද්‍යාව සීමාවල් කඩලා ගියා භාවනා කරන යෝගාචර කිසි කෙනෙක් උතෙන් ගිහිල්ලා නැත්තේ නෑ නමුත් ඒකට බීචිකාවක් තියෙනවා ඉස්සරහට කියවන ප්‍රශ්න හොඳට අහගෙන ඉඳ ඒ නොදැනෙන තැනට යනකොට පස වෙවුලන හැටි සහලවන හැටි හීන් දාඩිය දාන හැටි එක එක තැන මස් නටනවා කණිකුජු ගන්න හැටි. එතකොට මේ යෝගාවචක සද්ධාවේ හෙල්ලුම් කරන හැටි. සැකේ පහළ වෙන හැටි. අනිශ්චිතතාවයේ පහළ වෙන හැටි. අනේ කායින් හරි කමඨාන සුද්ධ කරන්න හිතෙන හැටි ඒක සාධාරණයි. නමුත් ඒ යෝගාවචර දියුණේන යෝගාවචර මොකද එයා දන්නවා මේ දැනීමට සාපේක්ෂව නොදැනීම කියලා එකක් තියෙනවා. ආගම කියලා කියන්නේ මේ දැනීමට හරහා දැනීමට සාපේක්ෂව නොදැනීමට යන එක. හැබැයි නොදැනීමට ගියාට පස්සේ සමස්තයක් තියෙනවා නොදත හැක්කක් කියලා ඒක ගැන කරදර වෙන්න එපා. නොදත හැකියාවක් තියෙන එක නිවනට අවශ්‍ය නැහැ. ඒක ਸਰවඥාන්සේ දන්නවා. අපි නිවනට අවශ්‍ය කරන්නේ දැනීම සහ නොදැනීම දෙක විතරයි. නොදත හැක්ක බරකට ගන්න එපා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. නොදත හැක්කක් තියෙනවා. නොදැනීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. මේ මුළු ලෝකෙම විශ්වවිද්‍යාල කරන්නේ දැනීම පැත්ත විතරයි. ඒක මේ මුළු දැනුම් සම්භාරයෙන් 104%ටත් අඩුයි. නොදැනෙන පැත්තේ තමයි බඩු තියෙන්නේ. අපි අතර තියෙන මනුස්සකම, අපි අතර තියෙන සමානාත්මකම, අපි අතර තියෙන නොමියෙන ගතිය, අපි අතර තියෙන සද්ධාවේ මුල් බැහැ ගන්න තැන එතනයි. ඉතින් ඒ නිසා මේ නොදැනීම ගැන ලාවට මේ තුනේ මේ ලිපි තුන් පොලකව සඳහන් වෙලා තියෙනවා. නමුත් අවසානයේ පාපෝච්චාරණය කරනකොට ආනාපානේ දැනෙන්නේ නැහැ කියලා ඒක අවශ්‍ය නැහැ. නොදැනීම හොයන්න යන්නත් එපා. දැනීමට හොඳට ටෝච් එක ගහලා බලන්න. එතකොට නොදැනීම එනවා. ඒක වාසියට ගන්න. සුභාශිංසනයක් කරගන්න. ඒකට ලෑස්තිලා යන්න. එතකොට පටන් ගන්න මිනිහා නෙමෙයි පරියන්කෙන් නැගිටින්නේ අලුත් මිනිහෙක් නැගිටින්නේ. ඒ නිසා මම ගොඩාක් ඉස්සර කිව්ව වැඩි නමුත් මම මේ කතා කරන්නේ එළියපෙකනට විතරක් නෙවෙයි අනික් අයටත් අනික් සභාවට මම අහග කියනවා අහගෙන ඉන්න කියලා අපි ඊගාට අහන ප්‍රශ්නේ ඔන්න ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ කොහොමද කියලා මම ඉස්මතු කරලා දෙන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භ කර විනාඩි 10ක් පමණ සිත සමාධිමත් වේ. කයේ නැති කයක් කයක් නැති තරමට දැනේ. ආස්වාස යන්න හදනවා. කයක් නැති තරමට දැනේ. ආස්වාසේ ආරම්භයත් ප්‍රස්වාසයේ අගත් යන තැන් දෙක අතර ඊටමත් සුළු වෙනසක් වෙනසක් අරතරයක් ඇත. එය ඊටමත් සුළු කාලයකි. මෙතන කිසිදු ආස්වාසයක් හෝ ප්‍රස්වාසයක්ද නැත. එහෙත් එය කයට ඊටම සුවය දෙන අවස්ථාවකි. ඒ අතරට ආස්වාසයේ මුල මැද අග යන කොටස් තුනක් ඇති බව පෙනේ. එය ආරම්භයේදී ඊතා සෙමෙන් හා මැද කොටස තරමක් වේගයෙන්ද අග කොටස නැවත සෙමෙන්ද අවසාන වේ. ප්‍රස්වාසයේදීද මෙසේමය. මෙසේ සිටින අතර නොදැනීම සිත කයෙන් වෙන් වූ වාසේ දැනි ඇතැම් විට දුක පිළිබඳ සිතුවිලි පහළ වේ. එය භාවනා කාලය පුරාම පවතී. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ කාලය තුල මෙවැනි සිතුවිලි පහළවීම භාවනාවට බාධාවක්ද? ইহත කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක්ද කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ইহත කලබ මොකද? ইহත කළ ඉහත කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක්ද ඔය ඒකෙදි මුල්ම තේනවා ඒ කය නොදැන්න පැත්තට යනවයි කියලා ඉතින් මේකට කැමැති නම් Nirodhe කියලා දාගන්න මේක දැකපු කෙනාට විතරයි Nirodha මාර්ගය හදාගන්න ඕනේ කියලා තේරෙනවා මේකට සාක්ෂි මේකට සූදානම් වෙලා නැති වෙන තැනට යනකොට බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඒක හොඳට භාවනාවේ අත්‍යන්ත කොටසයි කියලා හිතාගෙන කරදර කරන්න තුයකදී ආ බලනවනම් ඒකට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා නිරුද්ධ වීම දැක ගන්නා සුළු ප්‍රතිපදාවක්. නිරුද්ධ වීම බයක් කරගෙන තමයි සාමාන්‍ය සමස්ත ලෝකයා ජීවත් වෙන්නේ. ඒකට ඒ කෙනාට නිරෝධයක් ඇත්තෙත් නැහැ. නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ඇත්තෙත් නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සාක්කුවෙන් අරගෙන gedara genat ගත්තම හරියයි කියලා. නැත්නම් සූර්යය ගැට ගහගෙන බැඳගෙන ඉන්නකොට හරියයි කියලා. ඒ කෙනා දැක් කැමති නැහැ මේ ගෙවෙන පැත්ත දකින්න. ගෙවෙන පැත්ත බීචිකාවක් කරගෙන ජීවත් වෙන්න. අපේ අම්මලා තාත්තලාත් ඒක තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ. දේශපාලනඥයොත් ඒක තමයි අපිට පුරුදු කරන්නේ. හිතන්න ලෝකෙ විනාශ වෙනවා. ඔක්කොම වැඩ තියලා මේ ප්‍රතිහා බලන් හිටපළයි කියන්නේ. මේ ගිය නොවැම්බර් 29 වෙනිදා ජූලයි ලෝක විනාශ දවස වතේ මේ හොඳ වෙලාවට මේ ලංකාවේ පණිඩු ඇවිල්ලා නැහැ. නැවත යේසුස් වහන්සේ එනවා. යේසුස් වහන්සේට විරුද්ධ කරන ඔක්කො විනාශ කරනවා. අවසාන විනිශ්චයපත් වෙනවා ලෝක විනාශය. ඉතින් ඉස්ලාම ප්‍රංශයේ 80 ගණක් මැරුවේ මම ඇමරිකාවේ ඉන්නකොට තමයි 50ක් මැරුවේ. ඊට පස්සේ එංගලන්තය මේ මේ මේ ජර්මනිය මැරුවේ. ඉතින් ඔක්කොමලා හිතුවා මේ මැරෙන දවස එනවායි කියලා. ඉතින් මේකට බය වෙච්ච ගමන් මිනිස්සුන්ට කෑම බීම නැති උනක් කමන්නේ ආණ්ඩුවකින් දෙය අහගෙන ඉන්නවා. අපේ අම්මලා බිල්ලා කියලා අපිට එකේ කල්ලා දෙලා තියෙන්නේ. ඔන්න බබ්බ බිල්ලෝ එනවා. අඬ ළමයි අල්ලන යනවා. ඉතින් බබා බිල්ලට බය වුණාට පස්සේ ඌ සදාතනිකව අම්මට බයයි. මේ කුණු හරපේ උගන්නකොට පස්සේ ඌට ඕනේ දෙනකොට කුක්ෙක් වගේ ඇඳු කරන්න පුළුවන් බිල්ල පෙන්නලා. මේක භාවනායේ ප්‍රතිඵලයක්. මේක තමයි Nirodhe කියලා කියන්නේ. නිරුද්ධ වෙන එක. මේක දැක ගන්න අසුලුව. මේකට සාදරව නැත්තම් මේක එනකොට සතිය දෙගුණ කරගෙන අප්‍රමාදේ දෙගුණ කරගෙන බලන කෙනාට නිරෝධ මාර්ගයක් හැදෙනවා. හැබැයි ඉස්සලාම අවශ්‍ය වෙලා තියෙන්නේ අර නොදැනී යන තැන තමයි මතු කරගන්න ඕනේ. එතන තමයි ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. ඒක ඉන්නේ භාවනා ප්‍රතිඵලයක් විදිහට බාධාවකට නෙවෙයි. ඒක සතියේ සුභාසින්තනයක් සතියට ලැබෙන දායාදයක් මිස බාධාවක් නෙවෙයි කියාගන්න එක පුරුදු කරලා තමයි අපි මේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ ඒක අමාරුයි. නමුත් මේ ලියුම් වල එක ලියන්න පුරුදු නැයි කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට ඒක තාම හෙලි කරන්න බැරි නම් තාම මේක වෙලත් කියා ගන්න බැරි නම් ඒක එයාගේ දෝෂෙ නෙවෙයි කමඨහන් දීපු ගුරුවරයාගේ සුද්ධ දෝෂේ 100%ක්ම ගුරුවරයාගේ දෝෂේ ඉතින් ගුරුවරයා බබාලා නලවලා මේ වෙච්ච එකක් දැකලා පෙන්නලා කියලා දෙන්න ඕනේ මේක වෙයි මේක වෙනකොට පුළුවන් තරම් බය වෙන්නේ නැතුව සද්ධාව පිහිටවාගෙන සීලෙමනේ කරගෙන සතිය තියාගෙන මේක Nirodhe බව මේ ගෙවන් වීම බව, ක්ෂය වීම බව, වැය වීම බව, නිරුද්ධ වීම බව දැනන මේක වැඩි දියුණු කරන මේක ප්‍රතිපදාවක් බවට පත් කරගන්න යන කෙනාට ඉතින් බුදුහාමුදුරුවෝ නිතරම ඉන්නවා. මේකට බය කෙනා ඉතින් ත්‍රිවිධ රත්නයේට බයක් තියෙනවා. ඒක මොකද්ද කියන්නේ බීතිකා කියලා තියෙන්නේ. බුදුන් මානසික අසහන කියන්නේ ඔන්න ඔය පැත්තට. මේකට ලෑස්ති වෙන මනුස්සයාට ඔය මොන හෙන ගෙඩියක් ආවත් එයා බලන ඔන්න කෙලවෙන්න පටන් ගත්තා. ඔන්න වැටෙන්න පටන් ගත්තා. ඔන්න දිරන්න පටන් ගත්තා. ඔන්න අන්ධකාර වෙන්න පටන් ගත්තා කියලා හොඳට එල්ල වෙලා බලනකොට පේනවා මේ විපරිණාමේ මේ දුක මේ නිරුද්ධ වීම. ඒකට නිරෝධ මාර්ග ප්‍රතිපදාව කියන්නේ මේක වැඩි වේලාවක් බලන ඉන්න. මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් හැම එකෙම බලන්න. මේක හැම සිද්ධියකම තියෙන පසුපාර්ත ගෙවෙන පැත්ත බලන්න ගියාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් හතර පෙර නිමිති නෙවෙයි ඕඩි තරම් පෙර නිමිති තියෙනවා. මොකද කඩා වැටීම තියෙන මේ සමාජයේ හැමතැනම තියෙනවා. ආර්ථිකය කඩාන වැටෙනවා, සෞඛ්‍ය කඩා වැටෙනවා, අපේ ප්‍රිය මිත්‍රය අපේ මෙන් වෙනවා. මේක දිහා බලන්න බලන්න අපි පණ පෙවෙනවා නම් නිරෝධ මාර්ගය. මේ තමයි ලියුමේ මුල් කොටස. ඉතින් පසු කොටසෙත් විචතර වගේක් ලියලා තියෙනවා. ඉතින් ඒ හැම එකටම මතක තියාගන්න වැදගත්ම දේ තමයි සිදුවෙන සංසිද්ධිය දිහා මේක වේවා මේක නොවේවා බලන්නේ නැතුව වෙන්න අරින්න. එතකොට අර මේ කඩා හැලෙන පැත්තට, පරාදේ වෙන පැත්තට, අන්ධකාර වෙන පැත්තට, ඡය වෙන පැත්තට, වැය වෙන පැත්තට පොඩි හුරුවක්, පොඩි සුහදකමක්, හාදකමක් ඇති වෙනවා. ඒක ඇඟට නොදැනී සිද්ධ වෙන්නේ. දැනුනොත් බය වෙනවා. දැනුනොත් කෙලෙස් උපදිනවා. දැනුනොත් සැක උපදිනවා. දැනුනොත් බය උපදිනවා. ඒ තාක්කල් අපිට අපි භාවනා පටන් අරගෙනවත් නැහැ. විපස්සනාව. එන දෙයට එnderලා දිරණ පැත්තට ඇහැ හුරු කරගත්ත වෙලාවේ ඊක සතුටින් බාර ගන්න පුරුදු වෙච්චලා ඒකට පොඩි තල්ලුවක් දෙන එක ඒක ප්‍රොමෝට් කරන එක ඒක උනන්දු කරන එක තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා ඒ බිඳී යෑම හැම වෙලාවෙම අපේක්ෂා කරන්න එපා. වෙච්ච වෙලාවයකට අත්කුල් හෙලන්න එපා. ඒක කම්මැලිකමක්, නීරසකමක්, බයක් වශයෙන් ගන්න එපා. භාවනා ප්‍රතිඵලයක් මේ කියලා ඒකට සාදර වෙන එක තමයි මම නම් විපස්සනා කරනවා කියලා අර්ථකතන දෙන්නේ. මේ ඉන්න කවුරක්වත් අත්දකපු නැති කෙනෙක් නැහැ. ඇත්තටම අහගත්ත ඕන කෙනෙකුට ඔක අත්දකින්න පුළුවන්. නමුත් ඒක ආනාපානෙම එන්න ඕන එකමක් නැහැ. පිම්බිම හැකිලිමේ මෙන්න ඕන කමක් නැහැ. කොයි එක බැලුවත් ඊගාව එක එනකොට මේක ඉවර වෙලා තමයි. මේක අපි බලන්නේ එන එක නෙවෙයි, ගෙවෙන එක. ඒ නිසා භාවනා කරලා කාට හරි ඔය පිස්සු යදෙනවා එම කිව්වොත් මට පුදුම සතුටක් තියෙනවා. හරි ඒ වැඩේ හරි දැන්. ලෙඩ වුණා මට ඔළුව කැක්කෙන්න පටන් ගත්තා, ගැහෙන්න පටන් ගත්තා. ඉතින් මම දැන් වැඩේ හරි. ඉතින් බලදාගේ මේ මනස බෞද්ධයට මේකට මුහුණ දෙන්න පෞරුෂත්වයක් තියනවාද, සද්ධාව තියනවාද, සීලය තියනවාද, සතිය තියනවාද කියලා හොඳට බලන්න පුළුවන්. ඒ නිසා ඒක ඉදිරිපත් කිරීම පවා පෞරුෂත්වයක් කියලා මම කියනවා. ඉතින් ඒ සඳහා මේ වෙලාවේ අපි කරන්නේ ක්‍රමසා විදි හොයනවා. මෙන්න මේක හතරේ පන්ති ළමයෙකුට කියලා දෙන්න. භවනා කරනකොට පේන දේත් කියන්න, නොපෙනෙන දේත් කියන්න. පෙන්න නැති වෙන හැටි. ඒක කියපු ගමන් ඒ ළමයට තේරෙනවා ඉතින් ওই ටික ඔගේ වයසේ ප්‍රශ්න නැහැ නේ ඔගේ. ඥාන පිටින් ප්‍රශ්න නැහැ නේ. මේක කියමනටයි බුදුහාමුදුර කෙනෙක් ලෝකේ පහල කරලා තියෙන්නේ. ඔය කියන්න බයදී ප්‍රසිද්ධ දවාව කියන්නේ. ඊයේ තිබුණ වෙලාවේදී ගාන ළමයෙකුට කතා කරලා ඔසේ මයික් එක අරගෙන කියනවා. භාවනා කරගෙන ඉනකොට මට කුරුළු සද්ද ඇහෙනවා. මම දන්නවා මගේ හිතේ තියෙන කුරුළු සද්ද කියලා. එතකොට මට හිතුණලු දැන් මම යන්න ඕන කියලා ආනාපාන කියලා මයික් එක දිව මම කොහොමද නැගිටලා කියන්න කොහොමද දන්නේ ආනාපානට ගිය බව. ආ එතකොට හුස්ම ගන්නකොට නාසයේ ඇතුල් පැත්තේ සීතලක් වැටුණා. පිට කරනකොට උණුසුමක් වැටුණා. ඒ නිසා මම දන්නවා මම ඉන්නේ සද්ද නෙවෙයි කියලා. එච්චරයි. ඒ ළමයා කියන කොටයි අනික් අයට තේරෙන්නේ අපි මේ කමටහන් සුද්ධ කරලා මොනවද කියන්නේ. මොකද්ද ප්‍රශ්නේ? අපි හිතනවා මේ සද්දෙට පිට යෑමත් හොඳ නෑ. ඊට පස්සේ සද්දේ ඉඳලා ආපහු එන එකේදී ආපහු එන ගමනේ විස්තර කියන්නෙත් නෑ අපි. ආහනේක එලි කරලා දුන්නාට පස්සේ ඒ පොඩි ළමයිගේ වචනෙන් අනිත් ඔක්කොටම තේරෙනවා මේකට දැනුමක් ඕනේ නැහැ. දසපාරමිතා ඕනේ නැහැ. හේතුක ප්‍රතිසන්දි ඕනේ නැහැ. ත්‍රිපිටක දැනුමක් ඕනේ නැහැ. පැවිදි වෙන්න ඕනේ නැහැ. ඔය බාල මාළු ආයත මොකුත් නැහැ. මේ හිත පිට ගියේ හිත නැවත ගෙදර බල ආවේ කොහොමද ආපුවා දන්නේ කොහොමද? ওই ටික විස්තර කරන්න පැකිලෙන්න එපා ලක්ෂ වාරයක් කරන්න. කරන්න කරන්න ඒකම තහවුරු වෙනවා. තහවුරු වුණාට පස්සේ ඒක ලෝකේ තියෙන වැද්දගත්ම සාහිත්‍ය බවට පත් වෙනවා. අතරමං වෙච්ච විනය නැවත gedara බලා එන ගමන. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව නිරීක්ෂණය කළෙමි. පිටි ආස්වාස දිගු ආස්වාස ලෙස ටික වේලාවක් තිබී ක්‍රමයෙන් ආස්වාස ප්‍රස්වාස පිටිවි සංසිඳී ගියේය. ඉන්පසු පැය එකක කාලයක් තුල සිදුවීම් මෙසේය. මෙම පැයක පමණ කාලය තුල අරමුණේ සතිය හොඳින් පැවතුණා. ඊතා කෙටි කාලයක් තුල වරින් වර මතුවන ආස්වාසය සහ ප්‍රස්වාසය ඊතා මෘදු සෞම්‍ය හා සැහැල්ලුවට පැවති තිබී ඊතා කෙටි වේලාවකින් සංසිඳී යන බවක් වැටහුණි. මෙම කාලය තුල සම්පූර්ණයෙන්ම මාගේ හිස තුල වායෝ ධාතුව ඇති කළ ශාන්තිය ප්‍රමෝදය වචනෙන් ප්‍රකාශ කළ නොහැකි ප්‍රීතියක් විය. වරින් වර මතුවන බොඳ වී යන සිතුවිලි තිබුණා නොතිබුණාසේය. මේ කාලය තුල කයේ කිසිම ස්ථානයකට මනස යොමු වීමක් හෝ කයේ දැනීමක් නොමැති වූ අතර වරින් වර මතුවී සංසිඳී යන නලියන්නක් මෙන් වූ ආනාපානයට අමතරව හිස තුල ඇති වූ බලවත් ප්‍රීතිය වෙත පමණක් මනස යොමු වී තිබිනි. මෙම සම්පූර්ණ කාලය තුලම ප්‍රීතිය පැවතුණු බවත් සතිය හා සමාධිය ඊට හොඳින් පැවතුණු බවත් කියමි. එමෙන්ම මෙම අවස්ථාවෙන් මිදීමට මනසේ යොමු වීමක් නොමැති වූ අතර මිදෙන්නටගත් උත්සාහයද එයින් මිදීමට පහසුවෙන් නොදෙන බව දැනුනි. මෙම භාවනා දිනයට පසු දිනද ආනාපාන සති භාවනා අවස්ථාවල මුළු කයටම හා හිස තුල ඇතිවන ප්‍රමෝදය ඊටා බලවත් වේ. සමහර අවස්ථාවන් වල ආස්වාස ප්‍රස්වාස වෙත සතිය හොඳින් ඇතත් එය ඉක්මවා කයේ හා හිසේ ඇතිවන ප්‍රමෝදය වෙත මනස යොමු විය. ප්‍රීතිය ඒ තරම් බලවත් වේ. එමින්ම එම ප්‍රමෝදය ධාතුන්ගේ බැලන්ස් එක මත උතුරා යන බව දැනේ. සමහර විට භාවනාවට වාඩි වින විටම සක්මන් කර හෝ නොකර මා එතන ඊතා සුළුවට යම් මේගයක් මින් එක තැන කැරකෙන ස්වභාවයක් සමගම කයේ ප්‍රමෝදයක් ප්‍රමෝදයන් ටික වේලාවකට පසුව ආනාපානයට මනස යොමු වේ. සමහර අවස්ථාවල භාවනාව තුලදී උක්කාර ගති පහළ වේ. එක් අවස්ථාවක එකපාරටම මුළු කයම ඊතා තදින් ඉදිරියටත් පිටුපසටත් අඹ අදින්නාක් මෙන් වායෝ ධාතුව ක්‍රියාත්මක වී කය ගල් ගැසුනි. තවත් අවස්ථාවක කරන්ට් වැදුනාක් මෙන් ද එයට සිත යොමු කළ විට යම් ගැස්මක් ඇති බවක් දැනුණත් එය ඇති තැන සොයාගත නොහැකි විය. මෙම අවස්ථාවල ආලෝකයක් වරින් වර මතුවී නැති වී යයි. සක්මන ප්‍රථමයෙන් කකුල ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස විනාඩි කිහිපයක්ද ඉන්පසු කකුල් දෙකේ ක්‍රියාකාරීත්වයට හා බාහිර පටවියේ ස්පර්ශයට මනස යොමු වී විනාඩි 40ක් පමණද ලනුපැදුරේ සක්මන් කළෙමි. එවිට කිසි බාධාවක් අපහසුවකින් තොරව සැහැල්ලුවට වායෝ ධාතුව මා ඉදිරියට ඇදී යමින් ඉබේ ක්‍රියාත්මක වන බවක් දැනුනි. ටික වේලාවකින් ඉදිරියේ ඇති ලනුපැදුර හන්දක් මෙන් මදක් ඉස්සී පෙනුණු අතර එසේ සක්මන් කරද්දී දැනුනේ එක තැන කැරකෙන වේගයක් බව ප්‍රකටව දැනුණා. එමෙන්ම සක්මන් කිරීමට නොහැකි වූ දවසේ කාලය තුල ලනුපැදුර පොළව පෑගෙන විට පිපාසයට වතුර ටිකක් බොනවා මෙන් සක්මන කයට අවශ්‍ය බව දන්වයි. ইহත පරිදි මා විසින් කරන්නා වූ භාවනාව ඉදිරියට යමින් පැවතින බව හැඟුණත් භාවනාවේ ඉදිරියට යෑම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. මෙතෙක් මා භාවනාවේ යම් ඉදිරියකට ගියා නම් ඒ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේය. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා. මේක පෙන්වනවා එකද ලෑස්තිලා ගිය මනසක ඇති. ඒ මනස මේ සිද්ධිය සංසන්දනය කරන්නේ සංසිඳීමක්, බොඳ වී යෑමක්, නොදැනී යෑමක් කියලා බයක සලකුණක් නැහැ. චකිතයක් නැහැ. එතකොට ප්‍රමෝදේ විතරමයි ඉතුරු වෙන්නේ. ඒකට හැම ධාතුවක්ම ධාතු සංකලනයේ තුල අපිට සමතුලිත භාවයක් සහ ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒකට මොන දේ තිබුණත් ප්‍රමෝදෙ මිසක මොකක්වත් නැහැ. මේ දේට බයක් වුණා නම් මේ චකිතයක් වුණා නම් යාට සංසිඳීමක් කියන වචනේ පාවිච්චි කරන්නේ බොඳ වීමක් කියන ලස්සන සුන්දර වචන පාවිච්චි කරන්නේ නොදෙනී යෑම වෙනුවට හිතෙන්නේ පාළු වුණා, තනි වුණා, නීරස වුණා, කම්මැලි වුණා, සැක හිතුණා බය හිතුනා කියනවා තමයි පාවිච්චි. ඒකට අර මේ සංසිද්ධියට මනස මූණ දෙන මනසේ දෘෂ්ටියයි මෙතන පේන්නේ. මූණ දෙන මනසේ යෝනිසමස්කාරය පේන්නේ. ඒ නිසා මේ සංසිද්ධිය දිහා ජයග්‍රහී මනසකින් බැලුවොත් ප්‍රමෝදේ විතරම ඉතුරු වෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. මේකට බය වෙච්ච මිනිස්සයා යන යන තැන අන්ධකාරය පේනවා. යන යන තැන දේවල් ගෙවෙනවා පේනවා. යන යන තව බිදි බිදි යනවා පේනවා. ඉතින් යා යන යන තැන කොන්ක්‍රීට් ගහනවා, ඇන ගහනවා, බඳිනවා, වෙල්ඩින් කරනවා, පිරිත් නූල් ගැට ගහනවා බයම තමයි. ඉතින් අපිට කවදටද පුළුවන් වෙන්නේ සංසාරේ මේ නිතර පේන මේ අනිත්‍ය දර්ශනය ප්‍රමෝදයකට කාරණාවක් කරගන්න. ප්‍රීතියකට කාරණාවක් කරගන්න. සති සම්පජඤ්ඤයට කාරණාවක් කරගන්න. පස්සද්ධියට කාරණාවක් කරගන්න. සුඛයට කාරණාවක් කරගන්න. ඉතින් මේක බ්‍රේන් වොෂ් කිරිල්ලක් නෙවෙයි. මේ කවුරක්වත් මේ ඉනස්සවන්න කිසි කැවිල්ලක් නෙවෙයි. බුදුරජාණන්සේ කියන්නේ මේ සද්ධර්ම දැනුම මේ මතුවෙන දේ එනකොට මේක කම්මැලිකම කියන්න පුරුදු වෙන්න එපා. මේ බොඳ වියමක් කියපන්. පාළුගතියක් කියන්න එපා. උදිකලාවක් කියපන්. කොටු උනා තනිනවා කියන්න එපා. ඒකට ප්‍රම මේ ප්‍රීතිය කියපන්. වචන සෙට් එකම දීලා තියෙනවා. නමුත් කමඨාන් සුද්ධ කරන කියමනේ මට සහලවන්න පටන් අරගත්ත බය ඇති වුණා. නින්දට වැටුණා මොනවා වුණාද කියලා කියන්න දන්නේ අනතුරුදායක ගතිය සැලසුණයි කියලා කියන්නේ ඒ සිද්ධිය දිහා බලන සූදානම් මනසෙන් ශාපේ ලොකු ස්වාමීන් වහන්සේ මේකට කියන්නේ මෙවැනි දිගට ලෑස්ති වෙලා යන්න එතකොට ලෝකෙ සුන්දරයි ලෑස්තිලා ගියේ නැති මනුස්සයාට බයක් චක්තියක් ඉතුරු වෙනවා ඒ ලෑස්තිලා නොයෑම නිසා ඉතින් මේ නිසා බාලදක්ෂ ව්‍යාකාරය ඇති කරපු ඒ බේඩන් පවල් සාමිවරයාගේ පළවෙනිම දේ තමයි සූදානම් ශරීරය ලෑස්තිලා ඉන්නේ ඇත්තටම මොන දෙයක්වත් අනතුරක් නැහැ. අපි මේ ලෑස්තිලා නැතුව ඉන්නේ මේ දැන් ඉපදිච්ච බබාලා වගේ දැකලා නැහැ වගේ Tamange ළමයා මැරිච්චාම විතරක් අඬනවා. මොකද ළමයි මැරෙනවා දැකලා නැහැ වගේ. අල්ලපු ගෙදර බැලුවට ගානක් නැහැ. කෝකත් මැරෙනවා. නන්නේ යන්නේ. මැරෙනවයි. මේක දැනගෙන හිටවලසේ හරනේ. මට තාප්පච්චි මැරෙන වෙලාවේ දන්නේ නැහැ. මං ඇඬුවා හරි හරියට ඇඬුවා. මගේ ඇඳුම් තෙත වෙලා ඇඟට වැටිලා නැමෙනකොට පුපුරුවා. ධර්ම ඉර්ල ගියා. බලාපොරොත්තු නෑ මගේ අපච්චි මැරෙයි කියලා. ලොකෝ අපච්චි මැරෙන ප්‍රශ්න නෑ. අල්ලපු අපච්චි මැරෙන ප්‍රශ්න නෑ. මගේ අපච්චි මැරෙන්න බෑ. ඒක මට ඉතන මට කරපු ලොකු නිග්‍රහයක් කියලා. අම්මා මැරෙනකොටත් තිබුණා. ඒක කවුරු හරි මැරෙනවා දකින්නකොට මට ඉතර ගහලා නැහැ. මොකද මට තනලා තියෙනවා. හැබැයි මට පස්ස පැත්තෙන් hinaවක් යනවා දැන්. ඉස්සරහින් නෙවෙයි. අනේ මේ හාදයෝ උදේ ඉඳලා ඇඳ වෙනකන් මොන රැවටිල්ලක්ද රැවට්ටගෙන ඉන්නේ මිනිස්සයා ඉපදෙන්න හොඳයි මැරෙන්න බෑ. ඉපදෙන්න හොඳයි ජරාවට යන්න බෑ. ඉපදෙන්න හොඳයි ලෙඩ වෙන්න බෑ කියාගෙන ලිලක් වෙච්චාම කුරුසේ අඳිනවා. ආ ස්වාමි දරුවනේ කෙලවෙන හැටි දිහා බලන ඉන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් කිලෝරක් නැතුව නිමිති තියෙන. ඒක සුබ නිමිත්තක් කරගන්න එක গুপ্ত දෙයක්වත් නෑ. විශේෂයෙන්ම නාස්තික වාදයක්වත් අකිරිය වාදයක්වත් නෙවෙයි. මෙන්න මේ රචන ලිපේකනව හම්බෙලා අහගන්න මේක දිහා ලෑස්ති වෙලා ගියොත් හැම පරියන්ක සිද්ධන හැමදේම භාවනා කර්මස්ථාන කමඨහන් වார்த்தාවට ඕජාව සලසනවා. මේකට බයෙන් කිය මිනිහට දකින දකින දෙයට නූල් බඳින්න වෙනවා. දකින දකින දෙයට පීවර දෙක තුනක් පස්සට ගන්නවා. හරිම කම්මැලි භාවනාව, හරිම නීරසයි භාවනාව, හරිම සැක උපදවන සුළුයි භාවනාව, හරි අනිෂ්ටිරයි භාවනාව, හරි එපා කරන සුළුයි භාවනාව කියනවා සූදානම් වෙලා ගියේ නැත්නම් හැබැයි මම එකක් කියනවා සූදානම් වෙලා ගියත් එපා වෙන වෙලාවක් එනවා ඒකට කරන්න දෙයක් නැහැ ඒකට කරන්න දෙයක් නැහැ සර්වචන් වහන්සේවත් බණ කියන ටිකට ඉඳගෙන ඉන්න බැරුව කොන්දේ මාරුවක් හැදිලා එතනම සිවුර දාගෙන හාන්චිලා හිටියේ ඉතින් කිව්වා ආනන්ද මට මෙලා ඉන්න බෑ මට කොන්දරි දෙනවා බණ ටිකක් කියන්නේ. ඒ නැගිටලා පස්සේ කිව්වා අනේ හොඳට බණ ටික කිව්වා මං අත අහගෙන හිටියේ. මං කිව්වනත් ওই ටික තමයි කියලා. අපි නම් හිතන්නේ නැහැ මේ සෙනෙක ඉස්සරහ කොන්දේ අමාරු කියයි කියලා. සරුවඥන් වහන්සේ නම විනති විද්ධි ප්‍රාතිහාර්ය පාලා අනික් කටිය සුව කරලා දෙල්ලම් පාන්නේ බෑ. බෑ. එහෙම වෙලාවකුත් තියෙනවා. ඒක මේ අපි වගේ ඇත්ත ගැන කුමන කතාවද? ඉතින් ඒ නිසා මේ භාවනාදී මතුවෙන මේ කම්මැලිකම, පාළු ගතිය, නීරස ගතිය එහෙම නැත්නම් මේ අනතුරුදායක ගතියට සූදානම් වෙලා යන්න හැම පරියන්කයක්ම දෙනවා. ඉතින් මේ මේ ලියලා තියෙන කෙනා ඒකට සූදානම්ම ගිහිල්ලා ඒකට කියන්නේ සංසිද්ධීමක් කියලා. ඒකට කියන්නේ බොඳ වී යෑමක් කියලා. ඒකට කියන්නේ මට තිබුණු කරදර නොදැනී යෑමක්. ඒ නිසා එකක් කියන්න අපිට දැනෙනවා නම් දැනෙන හැම එකක්ම දුකක්. අපිට දැනෙනවා නම් දැනෙන හැම එකක්ම දුකක්. නොදැනී ගියා නම් නොදැනී යන්නේ දුක. ඒ නිසා දැනීම වැඩි කරන්න උත්සාහ කරන මනුස්සයා දුක වෝ කරනවා. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ ලෝකේ තියෙනනේ දැනීම දැනුම කියලා එකක්. ඒ දැනුමෙන් අපි දැනීම වැඩි කරන මේ දැනුමට බුදුහාම දෙනවා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. ඒකෙන් මේ ලෝකේ වඩනවා සුසාන් භූමි වැඩෙනවා. මරණය වැඩි කරනවා මේ අපි ඉගෙන ගන්න දෙයි. ඔය අධ්‍යාපන ආයතනයෙන් කරන්නේ සුසාන භූමි වඩන එක විතරයි. ඒකට කැමති නැහැ මරණය දකින්න. ඒගොල්ලෝ කැමති නැහැ ලෙඩ වෙනවා දකින්න. ඒගොල්ලෝ කැමති නැහැ වයසට යනවා දකින්න. ඒගොල්ලෝ කියනවා සදාකාලික දේ හැමදාම පන්න තියෙන එකක්. දුප්පතුන් නැති ලෝකයක්. පුරංගනාවන්ගෙන් සහ පුරවැසියන්ගෙන් පිරිච්ච ලෝකයක්. හදා ගන්න තමයි මේ රවට්ට ගන්න හදාන්නේ. භාවනා කරන එක නදන්නවා. අසත්‍යයේ තියෙන ඔය දිරණ තැන. සත්‍යයේ තියෙන ලෙඩ වෙන තැන. සත්‍යයේ තියෙන මරණේ එතෙන් දාපුවාම සතුටු හැඟීමක් එහෙම නැත්නම් ලෑස්තිලා ගියා නම් අපිට ඒක ලස්සන වචන වලින් කියන්නේ හුදකලාව සංසිඳීම බොඳ වීම එතකොට අපේ රචනයේ සාර්ථක වෙනවා ඒ නිසා මේ කෙනාට කියන්න තියෙන්නේ මේ දේ ඉක්මන් කරන්න යන්න එපා කියන එක විතරයි මේ සිදුවෙන දේ හදිසි කරන්න යන්න එපා ඇක්සලරේට් කරන්න යන්න එපා එතකොට පිළිපයින්නවා දැන් දන්නවනම් මේක තමයි දියුණුව කියලා මේ දියුණුව ඔය මේ තෙලිච්ච මලකින් තෙලිච්ච වැක්කරෙනා වගේ මෝදු වෙන්න අරින්න. ඒ මෝදු වෙන වේගය මිරිකලා ගන්න යන්න එපා. ගිය ගමන් අවුල් වෙනවා. ඕක සතුටු වෙන්න මේ වගේ අවුරුදු 2600ක් පරණ සාසනයක අපි මේක මෝදු කරගන්න හැටි දන්නවා. මේ මෝදු වීමට යන්න දෙන එකට අනුග්‍රහ කරනවායි කියනවා. විපස්සනා අනුග්‍රහිතය. ඒක බාධා කරගන්න එපා ලෙඩ කරගන්න. මිනිස්සුත් එක්ක අවුල් ඇති කරගන්න. මනස අවුල් කරගෙන මේකට මේ යන වේගෙට යන්න දෙන එක තමයි ක්‍රාන්තියේ ලොකුම දේ. ඒ නිසා හදිසි වෙන්නේ නැතුව ඔක පාත්තණ්ඩ කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි සම්මන්ස ඊට පස්සේ වෙන හැම පරියන්කයක්ම හරි ප්‍රියජනකයි හැම අවස්ථාවකම. ඔකත් කියලා වෙනවා. ඕකටත් කියලා වෙනවා. දැන් ඉතින් අර බැඳපුවලුත් වගේ සෑහෙන වේගයක් යන්න පුළුවන්. ඊට පස්සේ තේරෙනවා මේක निराமிසයි. මේ ලැබෙන එක ආමිෂෙන් නෙවෙයි ලැබෙන්නේ. මේක වෝක් ඕවර් කියලා කියන්නේ නිතරම ජයක්. කිසිම කෙනෙක් නැහැ ওই පැත්තේ විරුද්ධ පක්ෂෙයි. මේ කාම ලෝකේ නම් හැම තැනම ඊර්ෂ්‍යාකාරයෝ, වෛරක්කාරයෝ, සීමා, මරියාදාවල් ගොඩක්නේ. ඕකේ නැහැ. එතකොට තියෙනවා සරුවචන්ස අපිට දෙන දේ අම්මට අප්පට හිතන්නවත් බෑ. මේ දේශපාලනයට බම්බු ගහන්න වෙයි. නමුත් මේකත් ටික වේලාවක් ගියාට පස්සේ තියෙනවා මේකේ තියෙනවා යම් යම් දුර්ලකම්. නිරාමිෂ සුඛයේත් දුර්ලකම් තියෙනවා. ඒක පටන් ගන්නකොට ලොකු සිල්ලිලාරයක් තියෙනවා. ඒ නිසා මේක දැකපු කෙනාට තියෙනවා අපි මේ අසුචි අත ගන්න පොඩි දරුවෝ වගේ තමයි මේ කාම ලෝකයේ කරන සටන. මේ ලෝකෙ කිසිම නැහැ කිසි කෙනෙක් එක්ක වාද විවාද නැහැ මේක නිතරම ජයක්. මේ ශේෂ්ත්‍රය විරුද්ධ කරන්න කවුරක්වත් නැහැ. ඒකේ අපි අපේ අපේ නිවස බවටපත් කරගන්න ඕනේ. හැබැයි මේක සදාකාලික සැපක් නෙවෙයි. මේකට කියනවා නිර්ආමිෂ සුඛය කියලා. ඊට පස්සේ එනවා සුඛයක්. ඉස්සෙල්ලා කියනවා ආමිෂ සුඛය එක මම කියන්නේ. ඒක දන්නවනේ. ඒකට පක්ෂව තමයි නිර්ආමිෂ සුඛය පේන්නේ. ඊට පස්සේ නා අවේදිත සුඛය කියලා එකක්. මේකත් නොදෙනී යන තැනක් තියෙනවා. එතෙන් යන්නේ ජයග්‍රහීව. ඒකේ අවේදිතයි. විඳින්නෙක් නැහැ. මේ සාමාන්‍ය ලෝකයා හිතන්නේ අවේදිත නිකන් ඇල් වතුර වගේ. ජීජ නිකන් පතෝල මාළුවක් වගේ කියලා. නෑ ඒක නෙමෙයි. ඔය තියෙන නිර්ආමිෂ සුඛයත් ඉක්මවලා අවේදිත සුඛයක් වෙනවා. මොකද එතකොට පිටිසේ ඉන්න කෙනෙක් අහනවා සාරිපුත්‍ර සාංශේම කියනකොට නිවනට කියන්නේ අවේදිත සුඛයක් කියලා. ඉන්න කෙනෙක් අහන සාංශ අවේදිත නම් සුඛයක් වෙන්නේ මොකද්ද කියලා. එතන කියන විඳින හැම එකක්ම දුකක්. විඳ වෙනවයි කියලා එකක් තියෙන්නේ. විඳින හැම එකක්ම දුකක් නම් අවේදිතයට විතරයි කට ඇරලා සුඛයක් කියන්න පුළුවන් කියලා සාරිපුත්‍ර සාංශ සඳහන් කරනවා. ඉතින් මේ වගේ කරුණු ඉදිරිපත් කරන එක සභාවට ගෞරවයක්. යෝගේ ඉදිරිපත් කිරීමේ sannivedanයේ දක්ෂකමක් ඒ වෙලාවේ ඇතිවෙච්ච අධික උනන්දුව නිසා අපිට හිතනවා මේක ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එකකට දාන්න ඉක්මන් කරන්න. ඒක විතරක් කරන්න එපා. කොහොම යන්නරින්ද? ඊට පස්සේ මතක තියාගන්න ඕකේ තහවුරු වෙනකොට ඕකත් නැති. එහෙම නැත්නම් වින්දනයක් නැති. අවේදිතයක් මැරෙන්න ඉස්සර බුද්ධි විඳින්න පුළුවන්. ඒ කෙනාට ඊට පස්සේ නැති වෙන්න දෙයක් නැහැ. ඉමිනන් නැති වෙන දෙයක් නැහැ කියන එක තේරෙනවනේ. වැදුරු බුදින එකට වැටෙනවා ගඳපල්ලේ වැටෙනවා කියලා කන්නේ නැහැ. උඩ ඉන්න කන්නේ වැටෙන්නේ පස බිම ඇනේනේ. වැදුරු බුදියන්නේ පුරුදු වෙනවා. මොකක්ද අහන්නලා ඇතුනේ? හරි සමස පෙරන්සන්. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන ලෙස ශරීරයේත සිත ගෙනේමි. එවිට ආශ්වාසය ගොරෝසු ලෙසත් ප්‍රශ්වාසය සියුම් ලෙසත් නාසිකාග්‍රයේ වදින බැවින් ඒ දෙක අතර වෙනස හඳුනාගත හැක. මෙලෙස ආශ්වාසය සහ ප්‍රශ්වාසය මුහුණට මුහුණ තබාගෙන හිත වෙනත් අරමුණු වලට යන්නට නොදී බලාගෙන සිටින විට ආශ්වාසය සහ ප්‍රශ්වාසය දෙකම කෙටිවන ආකාරය දැනේ. ইহත අවස්ථාවන් වලදී සීනුවක නින්නාදේ වැනි ශබ්දයක් නොකඩවා පසුබිමින් ඇසේ. මෙම ආකාරයට විනාඩි 15ක් පමණ සිටින විට ආස්වාස ප්‍රස්වාස ආස්වාසය සහ ප්‍රස්වාසය වඩාත් සියුම් වී ආස්වාසය සහ ප්‍රස්වාසය අතර වෙනසක් නොදැනෙන චිත්තක්ෂණ කිහිපයක් හඳුනාගත හැක. පර්යංක භාවනාවෙන් අත්මිදුණු විටද ইহත නාදය මාහට දිගටම ඇසෙන අතර සිතට දැනෙන විවිධ අරමුණු පැහැදිලිව අඳුනාගත හැකිවන අතර ප්‍රපංච කරන ස්වභාවයද අඩුවේ. දැනට වසර 6කට පමණ පෙර මා මේ මාහට මේ දැනෙන නාදය ගැන ඔබ වහන්සේගෙන් විමසූ විට කියා සිටියේ මාගේ සති සම්පජන්ණය වර්ධනය කර ගැනීම සඳහා මෙම නාදය ප්‍රයෝගී කර ගැනීමට උත්සාහ කරන ලෙසයි. මින් ඉදිරියට මා විසින් කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ඊතා කාරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේකෙත් මුල් කොටසේ ආස්වාද ප්‍රසවාස දෙක අතර නොදැනීමක් කියන එකද කියන මුවාවෙන් නොදැනීම ඇවිල්ලා තිනවා රචනය ඇතුළට. ඉස්සලා ආස්වාසේ කළුණ ප්‍රසවාසයේ සුදු වෙනවා. ආස්වාද හුස්නම් ප්‍රසවාසයේ කෙටි වෙනවා. උණුසුම් වෙනවා සිසිලන දෙක තැනිලා. මේක දිහාම බලනකොට දෙක අතර වෙනස නොදැනීම හරහා නොදැනීම අපේ මාතෘකාව බවට පත් වෙනවා. දැනීම තමයි පටන් අරගන්නේ දැනීම හරහා නොදැනීම එනවා. මේකට සාදර වෙන්න දන්නවා නම් මේක බහන දියුණුවක් පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණ වලට යෑමක් එහෙම නැත්නම් සම්තතිය දැක ගන්න උත්සාහ කිරීමක් කියලා මේකට සූදානම් වගේ කෙනා ලොකු පිම්මක් සදාචාරයේ වශයෙන් උත් sannivedanaya අතිනුත් විශ්වාසය අතිනුත් ලොකු පිම්මක් පයින් මේක හැම පරියන්කේදීම පණින්න කියනවා පුළුවන් නම් 10 15 සැරයක් ඊට ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා මේ ඔක්කොම හැඳි ගෑවිලා මේ ඔක්කොගෙම ප්‍රභවයේ වාට සද්දවල මූලික ප්‍රභවයේ වේදනා මේ රූපවල වේද මූලික ප්‍රභවය ගන්ධ රස පහස මූලික ප්‍රභවය එකයි. ඒකෙන් තමයි මේ රූපත් ඇදෙන්නේ සද්දත් ඇදෙන්නේ ගඳත් ඇදෙන්නේ රසත් ඇදෙන්නේ පහසත් ඇදෙන්නේ. මෙයා සද්ද දිගේ ගිහිල්ලා කියනවා නිතර පවතින නින්නාදයක් තියෙනවා කියලා. ඒකට කියනවා නිහඬේ හඬ කියලා. මේ ළඟදී අපි මේ නිස්සන්වනේ පොතක් නිස්සන්වනේ කියන්නත් බෑ. අච්චු ගැහුවා නිහඬේ හඬ සහ ඇතුළත සමන් දීම කියන්නේ. ඒක අමරවතියේ ඉන්න අමරෝ හාමුදුරුවෝ ලියපු එකක්. ඒක හැම ආගම පොතකම සඳහන් වෙලා තියෙනවා. සද්ද වලට කරදර නැති වෙනකොට නිතරම අපි ඉන්නේ පුංචි නින්නාදක. ඒක නිකන් මේ පලාගිරාවන්ගේ නලා අඬ වගේ. නැත්නම් හයියෙන් ස්පීඩ් කරන ජෙට් එන්ජින් එකකින් නිකුත්ද දාන සද්දේ වගේ හැම වෙලාවෙම තියෙනවා. ඒ නිසා කවුරු හරි කුණුවarpෙන් බයිනවනම් අර සද්දෙට හිත දාන්නේ දොර කුණුවර පේන්නේ නැහැ. බලන්නේ නැහැ. ඒ මනුස්සයා බණී. තමන් අර සද්දෙට හිත දාගෙන ඉන්නවා. හැබැයි ඒක එන්න ආනපානය නොදැනීමට යන්න ඕනේ. කළු සුදු දෙක අතර නොදැනීමට යන්න ඕනේ. උණුසුම සීසි දෙක අතර නොදැනීමට යන්න ඕනේ. කම්පන චංචල නිශ්චල බව අතර නොදැනීමට යනවා. ගියාට පස්සේ වෙනවා මේක නිතරම තියෙනවා. ඉතින් කැලේ මැද ඉන්න මේ దేవතාවෙක් දවසක් සරුවචනාංශිට ඒ దేవතා සංයුත්තේ කියනවා පක්ඛීසු sannivesesu තිතේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesan නිශීදීසු සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතෝ විය කියලා. ස්වාමීන් වහන්සේ පක්ෂීනුත් විතර මැදියම රාත්‍රියේ පුදුමාකාර පිපුරුම් සද්දයක් වගේ සද්දයක් ආවා මම බයෙන් තස්ස වුණයි කියලා. බුදුජානන්සේ කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤම් පීති සංජාතං විය පක්ෂීන්දු නිදන මැදේම රාත්‍රියේ ඒ නිහඬ භාවයේ හරහා පිපුරුමක් ආවමට හරි සතුටක් ආව මට හුදකලා උණයි කියලා මම විවේක උණයි කියලා අර దేవතාව බය වුණා තනි උණයි කියලා බය උණයි කියලා බුදුහාම ළඟට ගිහිල්ලා කියනවා අනේ පිරිත් නූලක් ගැට ගන්න ආශිර්වාද කරන්න කියලා උදාරකත් ඔගේ මෝඩකම යකෝ ඕකට තමයි විවේකය කියන්නේ. ඔතන හුදේකලා ගැත්තෝ බයයි. මම ඒකට මට ප්‍රීතිය පහළ වුණයි කියන්නේ. ඉතින් මේ වෙලාවෙත් මේ සද්ද අහන්න පුළුවන් භාවනා කරපු කෙනාට. ඉස්ලාම ඇහෙන්නේ කන්දකුරට ගියාට පස්සේ තමයි. ඉස්ලාම ඇහෙන්නේ ආනපාන දෙක නොදැනෙන මට්ටමට ආවට පස්සේ තමයි. ඒක ඇහුණත් ගණන් ගණිත කට්ටියකුත් තියෙනවා. ඒ හැම දෙයක්ම හටගන්නේ එකම මූලාශ්‍රයයි. ඒ මූලාශ්‍ර රූපයක් වෙනවද සද්දයක් වෙනවද ගඳක් වෙනවද කියන එක හරියට ටීවී එකේ එක channel එකක් දාපුවාට පස්සේ අනිත් channel එක වැහිලා යනවනේ ටීවී එකට channels හතක්කටක් තියෙනවා ඔක්කොම එන්නේ එකම wavelength එකේ මොකද්ද අරින්නේ ඒ අරිනකොට අනිත් ඒවා ඉන්නේ නැහැ අරක විතරයි එන්නේ වගේ අපි සද්දාහන්න ගියොත් රූප පේන්නේ ගන්ධ රස පහත නැහැ රූප බලන්න ගියොත් සද්දාහන්න බෑ මේ channel එක එකයි අහන්න පුළුවන්. නමුත් ඊට විතරක් නෙවෙයි ඒක හැම එකක්ම ඉන්නේ එකම ප්‍රභවයේ. බුදුහාමුදුරන්ට එන ප්‍රභවයම. ඒ නිසා අපි කෙලවරට ගිහිල්ලා ආනාපාන දෙක වෙන් කරලා අඳුන ගන්නට වැඩිය මේ දෙක වෙන් කර ගන්න බැරි තැනට එනකොට දැනගන්න ඕනේ දෙක අතර වෙනස නැති වෙනකොට දැනගන්න ඕනේ දැන් අර මූලික සද්දෙට කිට්ටු කරනවා. කිට්ටු කරන කිට්ටු කරන එනකොට සද්ද දිගේ ආවත් රූප දිගේ ආවත් එක තැනට තමයි එන්නේ. ඉතින් ඒක විශ්ව සාධාරණ ශක්තියක්. අපි විශ්ව ශක්තිය කියලා කියන්නේ සුවසේවාව කියලා කියන්නේ. එහෙම නැත්නම් කැතැසිස් කියලා කියන්නේ. අනේ සත්‍ය ධර්මශය ලෙඩක් ලෙඩක් හිටින්න බෑ. එතන ලෙඩක් ඉන්නේ නැහැ. එතන තියෙන්නේ මුළු ভাইබ්‍රේෂන් එකක්. එහෙම නැත්නම් කම්පනයක්. එතෙන්දි ගිය මිනිස්සයා හොඳට නාලා කාලා රෙක්සෝන සබන් ගාගෙන එළියට එන්න වගේ තමයි එළියට එනකොට එනේ තිරියන් වෙලා. ඉතින් අපි ඊට වැඩිය කැමති මේ දරුවන්ගේ දුක් ඉවසෙවිසා මේ කක්ක ගාගෙන මේ බාහිරේ ඉන්න කැමති මොකද කරන්නේ? කිසි කෙනෙක් කැමති නැහැ මොහොතකටවත් ඒක අමතක කරන්න. මේ Tamange දැන දැන දුනුකම් නම්බුරාමකම් පවත්වාගෙන අසුචියේ ඉන්න පණුව වගේ එකට ඉන්න කැමති. ඒක අමතක වෙනකොට බයයි. අමතක වෙනන් නැතුව මෙතෙන් දෙන්න බෑ. ඒ නිසා එතන ඉන්නේ Tamange මන අපේ මෙතෙන්ට එන්නේ Tamange මන අපෙන් ඒකට බුදුහාමුදුර අත තියන්නේ බුදුරණන්සේ පාර කියලා තියෙන ආනාපානේ බලනකොට දෙක නොදැනීමකට වැටෙනවා දෙක අතර වෙනස නොදැනීමක් කියලා අපි කියන්නේ මේක ඔන්න පටන් ගැනීමක් ඊට පස්සේ එන්නේ එන්නේ එන්නේ ඕක පුණීලයකට වතුර වැක්කලා වගේ ඇතුළට යන්න හදනකොට ඒකට අනුග්‍රහ කරන්න දැනගන්න නම් ලෑස්තිලා යන්න ඕනේ. මේක Nirodhe බව දැනගන්න ඕනේ. Nirodha ගාමිනී පැත්තට යන්න තල්ලුවක් දෙනවයි කියන එක බීතිකාව තියෙන කෙනාට බෑ යාට පේන්නේ ඒක පෙකිනි වෙලෙන් කැපිලා ගියාවා. මල් පැන්නුමක් කිරි පැන්නුමක් වගේ බය වෙනවා. ඉතින් මෙහෙම බණ කිව්වට ඔක්කොම තේරෙන්නේ නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. සංසාරේ බය දකින්න කෙනාට තේනවා නේ කීවතාවක් අපි මේක දැකලා තියෙනද කොච්චර මඟ ඇටියද අපි මෙතෙක් කල් දැන්නව දන්නේ මේකවත් කියලා කියලා ඒම හරි කමක් නැහැ එතෙන් එන්න පුළුවන් නම් එහෙමට වක්වත් ඒ දැනගන්න මට්ටමකටවත් අපි gedara dora අමතක කරන්න කැමති අපිට ඕනේ මේ දරුවා මල්ලෝ මේ නම්බු නාමකම් මේ පඬිතකම් ඔක්කොම තියාගෙන මේකට එන්න හදනවා කියන්නේ ඔටුවෙක් ඉදිකටු හිලකින් ඇතුළට එන්න හදනවා වගේ කියලා යේසුස් වහන්සේ කියලා තියෙනවා ඔට්ටුවේකට කවදාකවත් බෑ ඉදිකටු වෙලෙන් ඇතුලේ. මොකද මේ මේ මොල්ලි වැඩි. කුර වැඩි. මේ මේ ඔට්ටුව තමයි. ඔට්ටුව. ඉතින් ඉදිකටු මලේ යන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඒක වස විල්ලජාවක් මේ මේ. ඉදිකටු මල කියන්නේ කියලා මොල්ලි දෙක බස ගන්න එක. මේ මොනවාද කියන්නේ මේ කට්ටිය මොල්ලි ගොඩලා. මොල්ලි දෙකක් නෙවෙයි තනි මොල්ලියක් තියෙනවා මොල්ලි ගොඩ. ඒකට මේ අං දෙකකුත් වැඩි ඊටත් වැඩි වැඩි. ඉතින් හරි බයයි මේ අං දෙක වදී කියලා ඉදිකටු වෙලේ. මේක අයින් කරන්නත් කැමති නැහැ. චිත්තක්ෂණයටත් අයින් කරන්න කැමති නැහැ. හැබැයි මේ වෙනකොටත් අත්දකලා තියෙනවා. ඉතින් අද දවසම සුබෝධාරාමේ ගත කරන්න හදන්නේ එකම මාත්‍රකාවට වගේ මට වෙයි. මම නෙවෙයි ඔය එක රචනයක්වත් ලිව්වේ මම නෙවෙයි. ඉතින් ඒක නිසා මම කරන්න හදන්නේ රචනයේ තියෙන මේ නැති වෙන, ගෙවන් වෙන සංසිඳන පැත්ත ඇවිල්ලා තියෙන එක උත්සලා දක්වන එක ඉතින් ලියනායට ප්‍රශ්න උත්තර හම්බෙයි දන්නේ මට කියන්න ඕන එක නම් මම කොහොම හරි කියන. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ නිතිපතා රාත්‍රියේ පැයකට වඩා මදක් වැඩි කාලයක් සක්මන් භාවනාවත් ඉන් අනතුරුව පර්යංක භාවනාවත් කරමි. මම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන ආරම්භ කර ටික වේලාවකින් පාදයේ මෘදු බවත් ලනු පැදුරේ රළු බවත් හොඳින් දැනේ. සතිය තව දුරටත් තීව්‍ර කර ඒ දෙස බලා සිටින විට මුලින්ම විලුඹ පොළවේ වදින ආකාරයත්, ඉන්පසු ශරීරයේ බර ක්‍රමයෙන් ඇඟිලි දක්වා යටිපතුල ඔස්සේ ගමන් කරන ආකාරයත්, ඉන්පසු අනිත් කකුලේ විලුඹට මාරුවන ආකාරයත් හොඳින් පෙනේ. සක්මනේ අවසාන විනාඩි 20 පමණ කාලයේදී ශරීරයේ පහළ සිට ඉහළට විදුලි ධාරාවක් ගමන් කරන ආකාරයක් දැනේ. පර්යංකේදී හොඳින් සමබරව වාඩි වී මම දැන් මෙතන ලෙස ශරීරයට සිත ගෙනෙමි. මෙලෙස විනාඩි 5ක් 10ක් පමණ ස්කෑන් කරන ආකාරයට ශරීරය ඔස්සේ හිතගෙන යන විට ආනාපානය ක්‍රමයෙන් සංසිඳී සමරස වී ඉන්පසු නොපෙනී යන තත්වයට පත්වේ. ශරීරය ඊතා සැහැල්ලු බවට පත්වේ. බාහිර ශබ්ද ඇසුණත් ඒවා ඔස්සේ හිත පිට නොයයි. ඉන්පසුව වෙන දේ ඒ වෙලාවේ මතක තිබුණද දැන් මතකයට නගාගත නොහැක. මෙලෙස විනාඩි 40ක් පමණ ගත වෙන විට සිත දැන් නැති. දැන් මහන්සි. හෙට මෙතනින් එහාට යමු ලෙස යෝජනා කරමින් පර්යංකයෙන් නැගිටින තත්වයටපත් කරයි. පර්යංකයෙන් නැගිට පසුත් සිතේ සැහැල්ලු බව සෑහෙන වේලාවක් පවතී. එදිනෙදා ජීවිතයේ තනිව වැඩ කරන විටත් සමහර විට පන්තියේ කලුලෑල්ලේ ලියමින් ශිෂ්‍යයන්ට උගන්වන විටත් සිත නිතරම කයට යොමු වේ. එවිට පර්යංකයේ කය සංසිඳුන විට දැනෙන අත්දැකීමම චිත්තක්ෂණ කීපයකට අත්දැකිය හැක. දැනට මාස දෙක තුනකට කලින් හුවක්කිත ගලේ ගැසුවාසේ තිබුණු සිතේ විසිරුණු ගතිය සහ ඊතා තද දෝමනස්ස වේදනාව මේවන විට බොහෝ දුරට සමනය වී ඇත. ගරු ස්වාමින් වහන්සේ පර්යංකයේ දැනට ගත කරන විනාඩි 40ක පමණ කාලය දීර්ඝ කරගන්නේ කෙසේද? දෙවැනි කොටස තමන්ට භාවනාවෙන් යම් අනුග්‍රහයක් ලැබෙන විට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නැවත සලකා බලා වැඩි දියුණු කරගත යුතු බව ඔබ වහන්සේ ධර්මදේශනාවකදී සඳහන් කරනවා මට ඇසුණා. ইহත කාරණා දෙක පැහැදිලි කරන ලෙස ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේ දායකල් ලියලා තියෙන හැම රචනයක්ම දිග වැඩි. ඒවනේ ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් අනුකම්පා කරන්න වෙනවා. මොකද ඉස්සරහට මේ හැම කෙනාම ඔක කෙටියෙන් ලියන්න ඉගෙන ගන්නවා. ඒක ලොකු දියුණුවක්. එනාට මම ඒක රිමාක් එකක් විදිහට මතක් කරනවා රචන දිග වැඩි ඒ සුබෝධාරාමයට නම්බුවක් පිරිසට නම්බුවක් මොකද කාරණාවට කතා කරන නිසා ඉතින් මේකේ මේ උදේ මහත්තයාගෙන් මම එල්ලා හිටිනවා මේකේ සංසිඳන තැන් නොපෙනෙන තැන් ගෙවෙන තැන් ටික නැවත කියවන්නේ කියලා අපට ඒටි ඉස්සෙල්ලා මම මෙන්න මේ අර්ථකථනයක් දෙනවා විනාඩි 40 වැඩි කරන්න නම් විනාඩි 40කට පස්සේ මට එපා වීම එනවයි කියන එකට ලෑස්තිලා යන්න. එතකොට එන්නේ නැහැ. ආවත් තව විනාඩියක් ඉන්න පුළුවන්. එතකොට විනාඩි 40 41 කරගන්න පුළුවන්. ඒකට ලෑස්තිලා යන්නේ එකයි කරන්න ඕනේ. දෙක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ. උදේ නැගිටට පස්සේ පළවෙනි වචනේ බින්දින්ද කොච්චර වෙලා යනවද කියලා සැලකිලිමත් වෙන්න. සෙනගක් එක්ක හිටියොත් නැගිටපු ගමම්ම මුස්පෙන්තු කතා කරන්න වෙනවා. තනියම ජීවත් වෙනවා නම් උදේ නැගිටලා පැය ගාණක් යනකම් කිසි කෙනෙක් දකින්නේ නැහැ මුලිච්චි වෙන්නේ නැහැ. තමන්ගේ වැඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ පරියන්කයකින් නැගිටලා අපි මේ වගේ වැඩ පිළිවෙල ඉන්නකොට කොච්චර වෙලා යනවද බලන්න තව වචනයක් කතා කරන්න. මෙතන යන්න ඉස්සලා කට්ටිය පටන් ගන්න. නැගිටින්නේ කතා කරගෙන. කියන්නේ මම කියන්නේ කක්ක කරගෙන ගානවා ගන්නවා කියලා. ඉන්න දන්නේ මේ හම්බ වෙච්ච වෙලාවේ මේකට කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා ඔක්කොම දෙනවා. ඒත් අර දෙමලිච්චෝ වගේ කච කච කච කච කච කච කච කච කච කච කච කච පුදුමයි ඒක. ඒකේ ලාංකිකයාගෙත් ලාංකික කාන්තාවගෙත් තියෙන ආවේනික දුර්ලකම. මගේ අම්මත් ගෑණියක්. මට බ්‍රිස්බේන් වල ඉන්න කෙනෙක් බැන එක පාට බැනපු ගමන් මොකද උසාවිත ගෑනුවාට බෑ මම කවගේ අම්මා ගෑණි කෙනෙක් ඉඳයි කියේ. අම්ම ළඟ ඒ ගතිය තිබුණේ නැහැ. හරියට මිනිස්සු එල්ල ළඟට ඇවිල්ලා කතා කරගෙන ඉන්නවා තමන්ගේ වැඩේ කරගන්න. වැඩි කරනවා අරටපත් උත්තර දීගෙන ඉනවා මම ඒත් දවසක් දැකලා දුකපච්චිත් ඉන්නකොට ඇවිල්ලා වයින්නවා මේ මේ මනුස්සයාට වැඩ තියෙන උඹලා ගෙවල් වලට ඵලයල වැඩිම අල්ලපු ගෙදෙට්ට යනවා කටුකම්බේ කකුල තියාගන්නවා පද්ද පද්ද කතා කර කර මේ සම්මා වාචා කියලා කියන්නේ මතක තියාගෙන ඉන්න අපි කොච්චර පව් කරලා තියෙනවද කියලා මේ වචනේ නැමැති කෙටේරියෙන් අපිට කොච්චර කොටනවද කියලා උදේට 300යි දවල්ට 300යි හන්දෑවට 300යි ඒ තරම් පව් කරලා තියෙනවා අපි. සම්මා සම්මා කම්මන්ත අපේ හම්බ කරන්නේ බඩ වියත රකින්නද නැත්නම් ලෝකේ සෝබනේද කියලා බලන්න. අද ලෝකේට පරකාසෙට මොන තරම් හම්බ කරනවද? හම්බ කරලියලා මේ ජාත්‍යන්තර සමාගම් වල තියෙන මේ මෝස්තර කරන්න ගිහිල්ලා හෙළුවෙන් ඉන්නේ. කන දේ වහා ABCD දන්නේ අල බතල කොස් දෙල් කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක කර්මාන්ත කළ ඉවරෙන්නේ නැහැ. ඕනේ කර්මාන්තයක් කරලා විනෝදාංශ පිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ශරීර සෞඛ්‍ය වැඩෙනවා. නමුත් මේ කර්මාන්ත කරලා බලනකොට පැය 8 සේවය කරලා මදි අතිකාල සේවාවල් කරන්න ඕනේ. ගමේ ඉඳලා සේවය කරලා මදි ගම අතහැරලා යන්න ඕනේ. රට ඉඳලා සේවය කරලා මදි වෙන රටකට යන්න ඕනේ. ඉඩම් බූදල් විකුණන්න ඕනේ. මොන්න කැඹිරිල්ලක්ද කියලා බලන්න. බුදුජානකසේ සඳහන් කරන මේ පිරිසිදු වාතාශ්‍රය සහ විජන වාතයේ සහ පිරිසිදු ජලයේ තියෙනකට පුකහරවලා නගරයට යන මිනිහා දන්නවනේ මේ පුක හැරිබේ මොකටද කියලා. ඌ කවදාවත් හරවන එකක් නැහැ. අපි හිතනනේ නගරයට ගියාම රසමස උරුද, පුරංගනාවෝද, පුරවැසියන්ද සියල්ල ලැබෙයි කිය. ඔය පිරිසිදු වාතේ නැහැ. කර්මාන්තයේ මතක තියාගෙන ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න. සම්මා ආජීවය කියන්නේ කවුරුත් හූර කන්න එපා. කාගවත් මානසිකත්වයට තමන්ගේ දරුවා වුණත් බලපෑන්න යන්න එපා සා ගන්න. තමන්ගේ ගුරුවරයා මගේ අම්මා නෑ ඕන කෙනෙක් ඉල්ලපු දෙයක් දෙන්න. ඒක වෙනම කතාවක්. මොන්නම දෙයක්වත් දෙන්න එපා කාටවත්. දීපු එක හැම වෙලාවෙම වාතයක් වෙනවා. ඉල්ලන දේ දෙන්න. එච්චරයි. මේ දරුවන් වෙනින් හම්බ කරණ්ඩයි. ඒක මේ දරුවෝ කාලා කනිකන වැඩන්නේ. මොන බුදල්ද උන් ලොත් හම්බ කරන කාපතියි. ඒකට ඒක රට අඳුරනවා, ಜಾති අඳුරනවා, කලේ කලේ කොලේ අඳුරනවා, මේ වන ඖෂධ අඳුරනවා. මේකලා මොකක්වත් දන්නේ නැහැ. අම්මලා තාත්තා හම්බ කරලා තියෙනවා. ඌ සූදු කෙලිනවා. ගෑනු පස්සේ යනවා. බොනවා. මේ මේ දෙමපියන්ගේ දුර්වලකම්. අපි අපච්චි ඉන්නකම් කිව්වේ මැනිකේ හම්බ කරන එක නෙමෙයි ප්‍රශ්නේ වියදම් කරන එකයි ප්‍රශ්නේ කිව්වා. කවදාකවත් අම්මගේ සාරි ගැටෙන් 7 15ක් ගන්නවයි කියන එක ලේසි නෑ. ඒක හරියට කෙල ගාලා ගණන් කරලා තියාන්නේ වියදම් නම් කරන්නේ. දැන් ඉන්න කට්ටියට වියදම කියන්නේ ඉපදින හැම එකකම රුපියල් 50000ට වැඩිය අද අද වදන එකක්. රට ණයයි. ඒ වන්දියට තවත් ණයට යනවා. 194.100 ගානක ණයක් තියෙනවා ඇමරිකාව පිටරටවලට. හැම සැපම තියෙන ඔක්කොම ණයට කන්නේ. හැම කාලෙකම කාඩ් 10ක්වත් තියෙනවා. එක කාඩ් එක අඩු ගානේ ලක්ෂක ණය තියෙනවා. ඉතින් මේක හක්වේ දාන්න තමයි ඇවිදින්නේ. ඔයගොල්ලොත් එච්චරයි ඔය ඇමරිකන් රටට යන්න ඕන මේකේ ඉන්න බයියොත් එච්චරයි. එකෙකුට තේරෙන්නේ නැහැ මේ Tamanගේ තරමට ඉදි වෙන්න. ඇඟිල්ලේ තරමට ඉදි වෙන්න තේරෙන්නේ නැහැ ලෝකේ පරකාසේ. ඒකට අනුන් හූර කරනවා. ඒ වගේම අනුන්ට මේ බලපෑම් කරන්න හදන මානසිකත්වයට සාදානවා. බෑනේ ඉංගා කරන ජීවිතයේ තියෙන ජොලිය. අපි කවුරු හරි දෙන දෙයක් කෑවා අපි පාත්‍රය හේදගත්ත ඉවරයි. බෑ ඒක කරන්න බෑ පින තියෙනවා. මන්ද කලු පින් නොකලේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ දිනපතා විනාඩි 45ක් පමණ සක්මන් භාවනාවත් පැයකට වැඩි කාලයක් පර්යංක භාවනාවත් සිදු කරමි. සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරමින් පටන් ගන්නා අතර සුළු මොහොතකින්ම වම දකුණ ලෙස වෙන් කිරීමකින් තොරව පාද පොළවේ ගැටෙන අයුරු පමණක් මෙනෙහි වීම මගින් සක්මන සිදුවේ. පෙරදී සක්මන ආරම්භ කර විනාඩි 20ක් පමණ ගත වූ විට ඊතා තද නිදිමතක් පැමිණුණු අතර බොහෝ කාලයක් එය කටුක ලෙස අත්විඳෙමි. නමුත් දැන් එම නිදිමත හරහා ගොස් ඇති බවක් බවකුත් දරාගත හැකි තත්වයකට පැමිණ ඇති බවකුත් වැටහි. පර්යංක භාවනාවට ඉඳගත් සැනින්ම වාගේ හිත ඒකාග්‍රතාවයට පත්වේ. සිත කිසිවක් නැති තත්වයක තිබී ඉන්පසු දැනෙන අවස්ථාද සිහිනමය අවස්ථාද පසු කර යයි. පරිසරයේ යම් යම් ශබ්දද ඇසෙන නමුත් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් මේ මොහොතේ නැත. සාමාන්‍ය ජීවිතයේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදීද මෙම తත්වයේ ඇතිවේ. විවේකීව ඉඳින අවස්ථාවලදී මෙන්ම වැසිකිලි කෘත්‍ය කරන සමහර අවස්ථාවලදීද මෙය මෙම తත්වයේ ඇතිවේ. මෙය ආන්දෝලා ආන්දෝලාත්මක ප්‍රකාශයක් වන නමුත් ඔබ වහන්සේ නිතර පවසන සතියෙන් මලක් පූජා කරත් මල පහ කරත් එකම ආනිසංශයයි යන ප්‍රකාශය අනුව ඒ බැව් සාක්ෂාත් කරන අත්දැකීමක් ලෙසට මෙය බෙදා හදා ගැනීමට සිත්විය. එනම් සතියෙන් යුතුව විවේකීව වැසිකිලි කෘතිය සිදු කිරීමේදී යටිකයට සිත සුතුවේ යටිකයට සිතගෙන සුළු වේලාවකින්ම සිත නින්දත් නොනින්දත් අතරේ තත්වයකට පත්වේ. අවට ශබ්දද ඇසෙනා නමුත් හරිහැටි තෝරා බේරා ගැනීමක් සිදු නොවේ. ඉන්පසු ෂණයකට සිත කිසිවක් නැති දැනකට ගොත් සුළු වේලාවකින් යවි තත්වයට පැමිණේ. යවි තත්වයට පත්වන විට කාලය පිළිබඳව හෝ සිටිනා ස්ථානය පිළිබඳව හෝ දැනීමක් නොමැත. මෙය නිନ୍ଦ යෑමක් ලෙස පෙරදී වරදවා වටහාගත්තද දැන් එය දැන දැනම කිසිවක් නැති තත්වයකට පත්වී නැවත පැමිණීමක් බව හොඳාකාරව වැටහේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සම්බන්ධව ඔබ වහන්සේගේ උපදේශනය ඉතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. මට හිතෙනවා ලියුම් ටික ඔක්කොම එක්කෙනෙක් ලියලා තියෙනවාද කියලා හොරට. මේ සුබෝධාරාමයට වුණු ගාන්න. සන්තෝෂිකුත් තියෙනවා. ඉතින් මෙහෙම කෙනාට කියන්න තියෙන්නේ නොදැනීමයි දැනීමයි දෙකට සමහිත එනකම් භාවනා කරන්න. ඒක තමයි තාදී ගුණය කියන්නේ. නොදැනීම හරිම ශ්‍රේෂ්ඨයි. ඒක තමයි අපි වඩන්නේ. වැඩුවට පස්සේ නොදැනෙන දේ දැනන දේ අතර සමවිච්ච ගමන් එයා වටන්න කාටවත් බෑ මාරයට පේන්නේ නැතුව යනවා. වයසට යන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක ආවට පස්සේ මේක ලොකුයි. ඇත්තටම මේක ලොකු ජොලියක් මේක. ඒක ලොකු මේ ප්‍රසාදයක්, ඒක ලොකු ප්‍රමෝදයක්, ඒක ලොකු ප්‍රීතියක්. ඒ වුණාට ඒකයි ආබහු තියෙන එකයි අතර වෙනසක් නොදැනෙන තාක්කල් භවනා කරගෙන යන්නේ කියලා කියනවා. ස්වාමින් වහන්සේ මේ දැන් ලැබුණු ප්‍රශ්නයක් තියෙනවා ඒක නම් ධර්ම කරුණක් සම්බන්ධයෙන් නෑ ඒකට නම් ගන්න බෑ දැන් අපිට වෙලාව ඉවරයි ඒ නිසා ප්‍රශ්නයක් දෙනවා නම් කල්ලාතු ඇවිල්ලා දාන්න අපි සිලෙක්ට් කරලා ප්‍රශ්න ටික විතරයි ඉදිරිපත් කරන්නේ කොහොම හරි අද ඉදිරිපත් කරපු ප්‍රශ්න හොඳයි ඒක සඳහා අපි මාස 5කට විතර ඉස්සලා තමයි කඳවුරු බැඳගත්තේ මේ කඳවුරු බැඳගත්තට පස්සේ බලන කොච්චර එල්ලයක් එනවාද කියලා අහගෙන හිටියා සතුටුයි මොකද එනකොට මේ මේ තරම් වේගෙන් දුවන්න බැරුව ඇති ඒක වෙනම දෙයක් නමුත් මේ එල්ලේ පෙන්නුවාට පස්සේ වැඩියෙන්ම වැඩ ගන්න පුංචි දරුවෝ පුංචි දරුවන්ට පේනවා අපේ අම්මලා භාවනා කරලා මොන තරම් පිස්සු කෙලිනවද? භාවනාදී ලබන්න තියෙන මොකද්ද? ඉතින් අභාග්‍යයකට වනේ තාම පැහිච්ච ඉස් විතරයි මේකට එන්නේ. ඉතින් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා තරුණ පිරිස් එයි කියලා. ඉතින් අද අපි දාණයෙන් පස්සේ විශේෂ දර්ශනයක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දැනට පාසල් ළමයින්ට මේක ඉදිරිපත් කරලා ඒකෙන් ඇතිවෙච්ච ජයග්‍රහණය ඒ ජයග්‍රහණය නාකියෝ හරහා තමයි ගත්තේ. නාකිච්චෝ හරහා තමයි ඒක මම පිළිගන්නවා. ඒ වුණාට ඒ නාකියෝ නාකිච්චෝ හරහා හරි කමන්නේ ඒගොල්ලන්ගේ ඉතර ආද බැඳගෙන දිනාගෙන ඒගොල්ලෝ හරහා පාසල් දරුවෙකුට දුන්නාට පස්සේ නාකියෝ නාකිච්චෝ තරුණ වෙනවා. ඒ පොඩි උන් අම්මටත් උගන්වනවා තාත්තටත් උගන්වනවා ටීචර්ටත් උගන්වනවා ප්‍රින්සිපල්ටත් උගන්වනවා ඩිරෙක්ටර්ටත් උගන්වනවා මිනිස්ටර්ටත් උගන්වනවා ඉතින් ළමයි ළඟට යන්න අපිට බෑ. ඒක පිපෙන්න තියෙන මලක් වගේනේ. ඒක පොඩි කරන්න අපිට බෑ. ඒ අම්මා හරහාමයි යන්නේ. ඒ ගුරුවරයා හරහාමයි යන්නේ. ඒකට ගත්ත ප්‍රයත්නයක් අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා දාණයෙන් පස්සේ ගියද කරන්නේ. ඔය කියන්නේ අපිට උසුළු වෙලාවයි තියෙන්නේ දාණයෙන් පස්සේ අපි ඒකට ගන්නවා ඒකට විනාඩි 40ක විතර කාලයක් ගන්නවා මං ඉල්ලා හිටිනවා ඉල්ලා ඉట్లా මේ කියන්න ඕනේ පණිවිඩේ මතු කරන්නම මටම දැන් අවුරුදු 20ක් ගිහිලා තියෙනවා. මේ පණිවිඩයට ගන්න. ඒ ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ නිසා මේ ඔක්කොගෙම සහයෝග වෙන්නේ මම කොච්චරවත් දිගටම බඩින්න නාකිච්චෝ කියලා. කොච්චරවත් බඩින්න නාකිච්චෝ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ සහයෝග ඕන මට ඉල්ලන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පෙන්වන මොකද කියන්නේ?